ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද හතරවෙනි දවසේ වැඩමුළුවේ හතරවෙනි දවසේ ධර්මදේශනා මාලාවේ හතරවෙනි ධර්මදේශනාව සඳහා ආරම්භයක් ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි ඒ සඳහා සූදානම් වෙලා සියලු දෙනාම සතුටින් සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ යංච භික්ඛවේ චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්මන මේතං හෝති විඥානස්ස තිතියා ආරම්මනේ සති පතිත්ථා විඥානස්ස හෝති තස්මින් පතිත්තේ විඥානේ විරුල්ලේ ආයතින් පුනබ්භවාපි නිබ්බත්ති හෝති ආයතින් පුනබ්භවාදි නිබ්බත්‍යා සති ආයතින් ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසා සම්භවಂತಿ තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ ධර්ම දේශනාවේ මාතෘකා පාඩේ වශයෙන් ඉදිරියෙන් තියාගත්තේ සුපුරුදු විචේතනා සූත්‍රයේ මුල් කොටස ਸਰවඥ දේශනාව. ඉතින් ඒකෙදී ਸਰවඥන් වහන්සේ මේ ජාති ජරා මරණ දුක්ඛ දෝමනස ආදී කොට ඇත්තව මේ දුක්ඛන්දේ පහළ වීම මේ පුංචි වැඩකින් ආරම්භ වෙන හැටි විස්තර වශයෙන් ඉදිරිපත් කරනවා. ඒක නම් වශයෙන් කියන මේ හුදු චේතනාවකින්, හුදු ප්‍රකල්පනාවකින්, එහෙම නැත්නම් ඊටත් යටින් නොදැනම සිදුවෙන අනුශේ ධර්මයක් හරහා මේ ගැටලීම සිදුවෙන හැටි මේ සම්බන්ධය භව නিত্য ඇහෙන සීහෙන හැටි විස්තර කරනවා ඊටාම සූක්ෂමව විස්තර කරලා ඒ භවයේ ගැටලන ඒ භව නීත්‍යක් નિરાයන ඒ කාරණා එක එකක් මුලින් උපුටා දමන්න කප්පාදු කළ දමණ්ඩයි ඉස්සල්ලා මේ ඒතු ගැනීමක් කරන්නේ භාවනා කරන යෝගාවචරයට ඉතින් අන්නේ ඒතු ගැනීමක් කිරීමේදී මේන චේතනා මේන ප්‍රකල්පනා මේ අනුසය ධර්ම බොහෝ විට සම්බන්ධ කරන්න පුළුවන් වෙන්නේ සංස්කාර ස්කන්ධයටයි රූපස්කන්ධයට වැඩි මේක නාමස්කන්ධයට වැටෙනවා. එතන චේතනා ප්‍රකල්පනා මේ එහෙම නැත්නම් මේ අනුශේ ධර්ම හරහ සංස්කරණේ වෙන මේ වැඩපිළිවෙල වැටෙන්නේ සංස්කාර ස්කන්ධයට. ඉතින් අපි පසුගිය දවස් තුනේ මේ සංස්කාර කියන ශාස්ත්‍රීය පදය කෙනෙක්ගේ භාවනා ජීවිතයට හෝ ਸਰවඥ දේශනාවේ විවිධ අර්ථ ඡායාවන් වලට ලක් වෙලා තියෙන හැටි බලනකොට ඒක පැතිකඩ හතරකටයි අපි මේක තේරුම් ගන්නට නිර්වචනය කරගන්න නැත්නම් ආදි වචනයක් දෙන්න බලාපොරොත්තු වෙන්නේ ඉස්ලාම් දාශ අපි සාකච්ඡා කරේ මේ සංස්කාර තමන්ගේ ඇති අවිද්‍යාව නිසා විඥානය කෙරෙහි පැමිණෙන තොරතුරු තෝරලා බේරලා පෙරලා සකස් කරලා දීම කරනවා. ඒ අනුව මොනතරතුරක් තිබුණත් විඥානයේ පෝෂණය ලබන්නේ සංස්කාරයන්ගේ මනාපය අනුව පමණයි. ඒක හරියට මේ දැන් තියෙන ජනමාධ්‍ය වාගේ. එක වැඩ පිළිවෙලක්. ඊට පස්සේ මේ සංස්කාර තව පැත්තකින් අපේ ජීවිතයට සම්බන්ධ වෙනවා කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාර කියන පැත්තෙන් ඒකදී මේ භාවනා කරගෙන යනකොට ඒ යෝගාවචරයා <coughs> ක්‍රමක්‍රමයෙන් මේ සංස්කාර සංසිද්ධ වීමේ වැඩ පිළිවෙලක යෙදෙනවා. ඒ සංසිඳ වීම පටන් අරගන්නේ වචී සංස්කාරයගෙන් වචී සංස්කාර සංසිඳෙන්නම ඕනේ කාය සංස්කාර සංසිඳෙන්න. වචී සංස්කාර සංසිඳීමටත් වඩා කාය සංස්කාර සංසිඳීම කායික වශයෙන්ම යෝගාවචරයට වැටෙනවා. ඒක භාවනා ජීවිතය ඉතාමත් වැදගත් සම්දිස්ථානයක් සපේනවා. අන්න ඒ මට්ටම් දෙක පෙන්නට පස්සේ යෝගාවචර සුදුස්සෙක් වෙනවා චිත්ත සංකාර නැත්නම් මනෝ සංස්කාර වැඩ කරන හැටි බලන්න. එතකොට මේ සූත්‍රයේ සඳහන් වෙන ඒ අනුසේ ධර්ම පිළිබඳ විශේෂඥ දැනුමක් ලබා ගන්න පුළුවන් වෙනවා. මෙතෙක් කල නොදැක්ක පැත්තකින්. ඊට පස්සේ මේ සංස්කාරයන් <clears throat> මේ ජීවිතයේ මේ භවයේ අපේ උනන්දුව එහෙම නැත්නම් ඉදිරිය එහෙම නැත්නම් ප්‍රගමණය විනිශ්චය කිරීමේදී පොළඹවන ගතියක් තියෙනවා. සංස්කාර තමයි අපිව යම් කිසි දෙයකට ඇඳ බැඳ තියාගෙන පොළඹවගෙන රවට්ටගෙන අපි මේ සිද්ධියට වගලා ගැනීමේදී මේ සංස්කාර හරහා තමයි ඒ කටයුතු සිද්ධින්නේ. ඒ නිසා අපි කයෙන් ක්‍රියාත්මක වෙනවා කායික සංස්කාය සංස්කාර වශයෙන්, ඒ වගේම වචනයෙන් වචී සංස්කාර වශයෙන්, එහෙම නැත්නම් මනෝ සංස්කාර චිත්ත සංස්කාර වශයෙන්. එතකොට ඒවා සමාන දැනගෙන සසංකාරිකව සිදු වෙනවා. මෙහෙවීමක් සහිතව එහෙම නැත්නම් අසංස්කාරිකව සිදු වෙනවා. ඉතින් මේ නිසා කෙනෙක් දැනගෙන හිටියත් නොදැනගෙන හිටියත් හීනෙන් හිටියත් මේ හැම වෙලාවෙදිම මේ සංස්කාර ක්‍රියාත්මක වෙන වැඩ පිළිවෙලක් තියෙන නිසා බොහෝ දෙනෙක් මේ තමන් කරන වැඩ පිළිබඳව අසරණයි අනාතයි දැනගෙන කරනවත් නෙවෙයි නමුත් කෙරුවට පස්සේ ඒ විපාක විඳවනවා ඒ විඳවන විපාකිතාම කටු කටුසරයි ගොරතරයි ඒ විඳවීම සම්බන්ධ කරගෙන අපිට අද දවසේ ගන්න බලාපොරොත්තු වෙන මාතුකාට බැස ගන්න පුළුවන් නැත්නම් සංස්කාර පෙනී හිටින හතරවෙනි වේශය හතරවෙනි <clears throat> රංගපාන රංගපෑම තමයි මේ පුඤ්ඤාවි සංඛාර අපුඤ්ඤාවි සංඛාර ආනිඤ්ඤාවි සංඛාර වශයෙන් මේ ආගමික ධර්ම ජීවිතවල තියෙන මේ පින්පව් දෙක හරහා මේ සංස්කාර ක්‍රියාත්මක වෙන හැටි ඒ හරහාම ගැලවුම් මාර්ගයක ਸਰවඥන්සෙ පෙන්ලා දෙනවා. මේ විදිහට තමන් ගත කරන ජීවිතයේ පින්පව් කියන સંદર્ભය හරි වැරදි කියන කතාව ගැඹුරින් සාකච්ඡා කරන්නේ ලෝකේ පවතින ආගම් දෙකක බවනයි බුද්ධ ආගමත් Hindu ආගමත් පමණයි. අනික් ආගම් වල මේ පින්පව් කියන ක්‍රමයට ජීවිතය දිහා බලන්න. ඒ වගේදී සියල්ල තීන්දුව කරන්නේ මෞංකාර දෙවියන් වහන්සේගේ විනිශ්චයද. ඒ නිසා දේව භක්තික ඊශ්වරවාදී බ්‍රහ්මවාදී ආගම් වල පින පව තීන්දුව කිරීම භාවනා කරන කෙනෙකුට හෝ දෙවියන් විසින් නිර්මාණය කරන ලද කෙනාට අයිති නෑ නිර්මාපක පරමාත්මයටමයි සම්බන්ධ වෙන්නේ. ජීවාත්මයට අයිති නැහැ. ජීවාත්මයට ඒ වගකීම නැහැ. ඒ ඒ ඒ විදායක බලය නැහැ. එයාට තියෙන්නේ දෙයයන් අංශික මනාපයට වැඩ කරන එක විතරයි. ඉතින් මේ Hindu ආගමේ තියෙන විශේෂත්වය තමයි මේක කර්මේ සහ කර්මඵල පිළිගන්න අතරම බ්‍රහ්මයාත් පිළිගන්න. ඒ නිසා ද්වි හේතුක වාදයක් විදිහට Hindu ආගම් පෙන්වනවා ਸਰවඥාසේ බ්‍රහ්මත්වය හෝ දෙවෙනි ඊශ්වර නිර්මාණ වාදයක් පිළිගන්නේ නැහැ. කර්මවාදය පිළිගන්නවා. මේ කර්මවාදයෙන් කියන්නේ කළ කළ දේ ඵල ඵල දේ කියලා අපි සාමාන්‍ය ඒ බෞද්ධ පරිසරයක හැදිච්ච අපි වචනට දාලා තියෙන හැටි. ඒ සඳහා අපි පුඤ්ඤ අපුඤ්ඤ නැත්නම් පින පව එහෙම නැත්නම් කුසල අකුසල කියන ભેදය අපේ ජීවිත තුළ අපි සම්බන්ධ කරගන්නවා. ඒ අනුව තමයි කෙනෙක් සදාචාරාත්මක බව එහෙම නැත්නම් කෙනෙක් සදාචාරක වගවීමකට සීල ශික්ෂාවකට පෙළඹෙන්නේ. ඉතින් ඒකෙදී නොදැනුවත් කෙනා එහෙම නැත්නම් අසෘතවත් පෘතජනයා අරියාණං අදස්සාවි අරිය ධම්මේ අකෝ විදෝ අරිය ධම්මේ අවිනීතෝ සප්පුරිසාණං අදස්සාවි සප්පුරිස ධම්මේ අවිනීතෝ සප්පරි ධම්මේ අකෝ විදෝ කියන ආර්යනෝචන මම දැකලානේ ආදී බණ අහලානේ යනු හැසිරෙලානේ සත්පුරුෂන් වහන්සේලා දැකලානේ සත්පුරුෂ ධර්මයේ අහලානේ සත්පුරුෂ ධර්මයේ හැසිරিলা නැත්නම් ස්වභාවයෙන්ම ඇදෙන්නේ අපුඤ්ඤාපි සංඛාර වලට ඒකට හේතුව කාමච්ඡන්දේ. ඒ ස්වභාවයෙන් ගලන්නේ කාමීදියාවට ඒ කාමීය සම්පූර්ණ කිරීම සඳහා ධාර්මික හෝ අධාර්මික යහපත් හෝ අයහපත් හරි හෝ වැරදි මොනම ක්‍රමයකින් හරි ඇදිලා යනවා ඒකේ ප්‍රකට උච්චම දර්ශනය තමයි තිරසන් සතුන් අතර පේන තියෙන්නේ තිරසන් අතුන් අතර සදාචාරයක් ඇත්තේ නැහැ. ඉතින් ඒ නිසා තිරිසන් ලෝකේ හැම වෙලාවෙදීම වැඩි පොඩි එකා දුර්වලයා මැරෙන්නේ ලොකු එකාගේ හක්කිය තමයි. ලොකු එකා පණ පිටින් මිරිකලා කනකොට තමයි පොඩි එකා මැරලා යන්නේ. ඒ තරම්ම මේ තිරිසන් මුළු ලෝකෙම තියෙන්නේ මේ බලවතා ජයගනි කියන නීතිය. ඒ වගේම ඒ සතේකටත් ප්‍රතිපත්ති පුරන්න එහෙම නැත්නම් සදාචාර වෙන්න ඒ සහජාසය තුල ඉඩක් ඇත්තෙම නැහැ. අන්න ඒ අතින් බලනකොට පරිණාමයේ මිනිස්සයා ඉන්නවා ඊට වැඩිය උසස් වෙච්ච තත්වයකට උපත්ීම ඒ කෙනාට මේ කර්මේ සහ කර්මපදයේ පිළිබඳ හැදෑරීමෙන් දැනගැනීමෙන් සහ ඒක ක්‍රියාවත් කිරීමෙන් ජීවිතයක් ඇතුළත වෙච්ච මෝඩකම් කොහොම වෙතත් අලුතෙන් මෝඩකම් නොකර සදාචාර වීමේ හැකියාවක් ඉඩ ලැබිලා තියෙනවා ඒක අපි බුද්ධ ආගමේ ශික්ෂාවල පළවෙනිම ශික්ෂා විදියට දක්වලා තියෙන්නේ සීල ශික්ෂා විදියට මෙන්න මේක තමයි. හොඳ දේ කෙරුවොත් හොඳ ප්‍රතිඵල ලැබෙනවා. නරක දේ කෙරුවොත් නරක ප්‍රතිඵල ලැබෙනවා. ඒ නිසා ස්වභාවයෙන් කාමචන්දයේ නපුරු මෙහිවණුව අපුඤ්ඤයටම පවටම අකුසලයටම නැමිලා තියෙන මේ හිත සත්පුරුෂයන් වහන්සේලා දැක්ලා සත්පුරුෂ ධර්මයේ අහලා සත්පුරුෂ ධර්මයේ හැසිරීලා ආර්යයන් වහන්සේලා දැකලා ආර්ය ධර්මය අහලා ආර්ය ධර්ම හැසිරලා ටික ටික ටික අපුඤ්ඤාපි සංස්කාර පුඤ්ඤාපි සංස්කාර මාර්ගයෙන් ප්‍රතිස්ථාපනය කරන එක තමයි යහ ජීවිතය කියලා කියන්නේ ආගමික ජීවිතය කියලා කියන්නේ එහෙම නැත්නම් ආධ්‍යාත්මික ජීවිතය කියලා කියන්නේ. ඉතින් ඒක මා විශාල වෙනසක් සංසාරේ. ඒක දැන් මේ වගේ පිළිසකට ඒක එච්චර ඇඟට දැනෙන්නේ නැහැ. ඒක ගණන් ගන්නේ නැහැ මොකද ඒක දී ඇති සාධකයක් වෙලා තියෙනවා. කවුරුත් වගේ ඒ අයහපත් වැඩ වෙනුවට යහපත් වැඩ කිරීම සදාචාරයේ ගරු කරන පැත්තට ගරු කරන පරිසරයක හැදිලා එහෙම දෙමාපියන්ට ජාතක වෙච්ච නිසා ඉතර ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ එහෙම ධර්මයක් නැති කිසි කොටින්ම කර්මේ සහ කර්මවලේ පිළිගන්නේ නැති බටහිර ලෝකේ වගේ රටකට ගියාට පස්සේ ඉතාමත්ම කැපිපේන වෙනසක් තියෙනවා. මේ හැදෙන තරුණ પરම්පරාවල් සදාචාරාත්මක වගවීමක් නැහැ හැබැයි අහිංසකයි. එimhe කිසි කෙනෙකුට කාටවත් හානි කරන්න ඕනේ නැහැ. නමුත් කවදාකවත් වැඩිහිටියෙකුට කරු කිරීමක්, ආගමික නායකයෙකුට කරු කිරීමක් මොකක්වත් ඇත්තේ නැහැ. එකම ධර්මයයි තියෙන්නේ මේ කාම ආස්වාදනීය නැත්නම් ඉදුරම් පිනවීම පමණයි. ඉතින් ඒ தત્ත්වේ නිසා ඒ අත්තන්ගේ සංස්කාර ශීඝ්‍රයෙන් වැඩෙනවා. කොච්චර ශීඝ්‍රයෙන් වැඩෙනවද කියනවනම් නවීන ලෝකයේ නව විද්‍යාවේ නව තාක්ෂණයේ සියලුම සොයා ගැනීම 100%ක්ම බටහිර. ඒක මහා අහඹු සිද්ධියක්. ආශ්‍යාකරේ කවුරක්වත් නමක් අරගෙන නැහැ විද්‍යා ලෝකේ විද්‍යානු දේවල් හොයාගෙන. මොකද ආශ්‍යාකරේ බොහොම ඉක්මනට සතුටුදායක සංതൃප්තියටපත් වෙනවා. ඉච්චර මහලු කොහාගෙන යන දෙයක් ඇත්තේ නැහැ. දෙක ඒ බටහිර ලෝකයේ හදාගත්ත දේශපාලන සංකීර්ණතාවයේ එක ගුණ්ඩුවක් තමයි එක රහස්‍ය වැඩපිළිවෙලක් තමයි මේ නව නිර්මාණ කියන ඒවා. මේ නව නිර්මාණ වලට පුදුම විදිහට උනන්දු කරවලා කොහොම හරි කර්මයේ සහ කර්මඵලයේ පිළිගන්නේ අතපිට කාශිපණං හොඳ හැටි තියෙනවා නම් මට හිතගෙන දිවි ලෝකේ මවන්නම් කියන සින්දුව තමයි කියන්නේ ඒගොල්ලෝ. සල්ලි විතරයි ඕන. අනික ඕනම දෙයක් වෙනස් කරන්න පුළුවන් කියන එක ඉස්මතු කරලා පෙන්නඳ මේගොල්ල විද්‍යානුකූල සොයාගැනීම් දඩමීම කරගත්තා. දඩමීම කරගෙන මුළු ලෝකෙටම අවුරුදු 200ක් ඇස්වහලා විද්‍යානුකූල දියුණු හරහා නැත්නම් නව සංස්කරණ හරහා නව නිෂ්පාදන හරහා මානවයා අලුත් ශිෂ්ටාචාරයකට යනවා මානවයාට බොත්තමත් අදකල පමණින් සීල සැප ලබා ගන්න පුළුවන් කියන මායාව අන්ධ භක්තිකව ලෝකෙටම පෙන්වනවා මේ පෙන්වීම සඳහා මේ අතෝ මේ නව නිර්මාණ වලට හරියට සල්ලි වියදම් කරා ඒ නිසා ඒ දේව නිර්මාණවාදයේ එහෙම නැත්නම් කර්මේශා කර්මඵල පිළිගන්නේ නැති දිව්‍යංගේ තීන්දුව අවසාන තීන්දුව කියන එකත් එක්ක ගැටි ගැටි ගිය මේ ඒකට නම් එච්චර සමාන නෑ මේ නව නිර්මාණ වාදය. නමුත් බටහිරේ ඒක ඔප්පු කරන්න යන නිසා සල්ලි වලින් සියලු සැප ලබා ගන්න පුළුවන් කියන අර්ථය ඇතිකරණ්ඩයි ওই බටහිර අයට ස්තුති නාම පුදු කරලා අලුත් දේවල් හොයාගනිමින් විද්‍යාව දිගේ ගියේ. අන්තිමට උනේ මොකද්ද? ඒ තිබුණු සදාචාර වටිනාකම් ඉතාමත්ම ශීඝ්‍රයෙන් සෝදපාලුවට ලක් වුණා. ඒ විශේෂයෙන්ම ඒ ඉතාලිය වගේ රටවල් වල බටහිර තියෙන රටවල් වල පාප් වංශෙත් ඉන්නේ ඒකේ. ඒ නිසා දැන් අවුරුදු 60 වගේ ඉන්න දෙමාපියොන්ට එහෙම නැත්නම් දැන් ඇතු සීලා වෙලානේ අත්තමල වෙලා ඒ අත්තමලට සීයලාට දැකලා තියෙන પરම්පරා තුනක් එක දිගට ඒ પરම්පරා තුනේදී ඒ තිබුණු සදාචාරයේ පිළිහිලා ගිය හැටි. ආයෙ ගොඩ ගන්න බැරි විදියට පිළිහිලා ගියා. ඒ නිසා නව නිර්මාණ දියුණු වෙනකොට මෙතෙක්ල් හිටපු හෙළුව වසාගෙන හිටපේක වසාගෙන ඉන්න බැරි තරම් අද සදාචාරාත්මක පිළිහිීමේ වටිනාකම පේන්න තියෙනවා. ඉතින් ඒක නිසා එවැනි බාහිරේ පේන තියෙන මේ විශාල දර්ශනය බුද්ධ ආගමේ සංස්කාර කියන පදේ හරහා දිහා බලනකොට පේන තියෙන මේ නව නිර්මාණ හදිත් අලුත් ලේවලට තනක් දෙන උනන්දු කරන සුළු කාලයක් මත් වෙන්න පුළුවන් තැනක්. නමුත් ඒවා සාර්ථක වුණත් ඒ සොයාගැනීම සාර්ථක වුණත් ඒ සොයාගැනීම වල කවදාකවත් සදාචාරත්වයක් කිමක් නැහැ. විද්‍යා ශාස්ත්‍රයේ කවදාකවත් සදාචාරය කිට්ටු කරන්න බෑ. කිට්ටු කරපුව ගමන් ඒකට විද්‍යාව කියන්නත් බෑ. ඒක නිසා අපේ ඔය හිටපු කේමනන්ද ස්වාමීන් වහන්සේ ඒ අවසාන කාලයේ සෑහෙන මේ පරිශීලනයක් කරා කරලා කිව්වා ඕකටත් විද්‍යාව කියනවා නම් එතකොට බුදුහාමුදුරෝ හොයාගත්ත එකට මොකද්ද කියන්නේ මේ බුදුරජාණන් වහන්සේකට බුදුරජාණන් කිව්වේ විද්‍යා උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි කියලා ඒක නිසා ওই දෙකටම එකනම කියන තරම් සිංහලයේ අමනේද්ද කියලා සිංහල ඉස්සලා අරකට නවීන විද්‍යාව කිය කියන නවීන කීට කැලලත් අයින් කළා විද්‍යාව කියනවා. ඒ නිසා කවදා හරි තේරුම් ගන්න වෙන ඔය සංස්කරණ හරහා නව නිෂ්පාදන හරහා <clears throat> ඔය ඔය කියන ප්‍රගතියට අවිද්‍යාව කියනවා. අන්නේ වෙනස තමයි මේ 2012 දී සිද්ධ වෙන්නේ. මේ 2012 ඇතුළත මනුස්සයාට හොඳටම හිත වදිනවා තේරෙනවා ඔය කියන විද්‍යාවට අයන්නක් ඉස්සරහට දාන්න. එතකොට බුද්ධ ආගමේ තියෙන විද්‍යාව පෙනී හිටිනවා. එතකොට වෙනවා මේ සංස්කාර කියලා කියන කොච්චර භයානක දෙයක්ද මුළු ලෝකෙම නව විද්‍යාව කියලා ගියාට නව නිෂ්පාදන කියලා ගියාට ලේ අලුත් උනාට අන්තිමට අඩු ගානේ මනුෂ්‍යගේ සදාචාරාත්මක වගකීමවත් එහෙම නැත්නම් කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය කියන සම්මාදිට්ඨියේ පතුලවත් හිටින්නේ නැහැ. ඒක හිල් වෙන්නේ නැතුව ඒක හොදපාලු වෙන්නේ නැතුව විද්‍යාව දිනුවක් ලබන්න බෑ. ඒ නිසා භාවනා කරන කෙනෙකුට බාහිරේ පේන මේ නිදර්ශන දිහා බලලා ඔකෙන් කොටසක් අපේ ඇතුළත ක්‍රියාත්මක වෙනවා අපිට අවශ්‍ය කරලා තියෙන මේ විදිහට පොත්තමත් අද කළ පමණින් සියල්ල සැප ලබා ගන්නද ඒ ඒ නව නිෂ්පාදන වලට වැඳගෙන නව නවී විද්‍යාවට වැඳගෙන යන්නද එහෙම නැත්නම් අපි ළඟ තියෙන තිබිච්ච තියෙන මේ සදාචාරාත්මක වගකීම් සදාචාරාත්මක වීම වගවීම් ඉදිරියට ගන්නද කියලා ගත්තොත් මේ දෙක සම්පූර්ණ පැතිකඩ දෙකක් ලංකාවේ අද තියෙන தත්ත්වය දිහා බැලුවත් මේ සදාචාරාත්මක වගකීම් හරහා අපිට ওই නව නිෂ්පාදන නව නිර්මාණ නව දියුණුව අවශ්‍ය නැහැ අවශ්‍ය කරලා තියෙන්නේ සදාචාරය කියලා කිව්වොත් මං හිතන්නේ ඒක පුවත්පත් වල ඉච්චර ප්‍රසිද්ධියක් ලැබෙයි කියලා. ඒ වගේ මේ මතය ජනප්‍රිය මතයක් වෙයි කියලා. ඒක කෝපි කාලය යුගයක් වඩපත් වෙනවා. ඒක නිකන් යල්පැන ගිය අදහසක්. සදාචාරය මොකක්වත් ඕනේ අපිට ඕන කරලා තියෙන්නේ යටිතල පහසුකම් sannivedana දියුණුව ওই දියුණුව හරහා හිණක ජීවත් වෙන්න හදනවා. නමුත් අවසාන ඵලය වෙන්නේ මොකද්ද? තිබුණු සදාචාරයත් නැති වෙන එක. ඒ නිසා යෝගාවචරයා කියන සතා, යෝගාවචරයා කියන මිනිහා මේක දිහා විවේකීව කල්පනා කරලා බලත හැකි මට මොකද්ද ඕනේ කරන්නේ. අන්නේ කියනකොට සරුවචන් වහන්සේ සදාචාරකින් තොරව ওই කියන නව නිර්මාණ හරහා යන්නේ අපුඤ්ඤාවි සංස්කාර වලට එහෙම නැත්නම් මිත්‍යා දෘෂ්ටි හරහා යන මිත්‍යා සංකල්ප වලටමයි. ඒක පිළිබඳව කතා කරන්න දෙයක් නෑ. ඒක ඒ බටහිරට ගිහිල්ලා බලන ඉන්නකොට මේ මිනිස්සු කතා කරන දේවල් වලින් නැත්නම් පොඩි නිදර්ශනයක් ගත්තොත් බටහිර ලෝකේ කවද්ද කර්මේ සහ කර්මඵලෙ පිළිගන්නේ. බටහිර ලෝකේ කවදාද මේ මැරිච්ච මිනිහා නැවතත් ඒ කර්මානුකූලව නැවත උපදිනවා කියලා පිළිගන්නේ. අද ලංකාවේ ඉන්න ප්‍රධානම බෞද්ධ දේශකයන් වහන්සේලා එහෙම නැත්නම් බෞද්ධ ශාස්ත්‍රීය පැත්තෙන් දිනුනෙත් ඇත්තෝ හරියට උදන් අනනවා මේ බටහිර ලෝක මිනිස්සු කර්මය සහ කර්මඵලය පිළිගන්නවා ඇමරිකාව 67ක් පිළිගන්නවා ජර්මනිය 158ක් පිළිගන්නවා මේ වගේ කියලා රටට රටවල මේ කර්මය සහ කර්මඵලය පිළිගන්නේ කිය ඒ කියන්නේ මේ මොන්ටිසෝරි පන්ති ඉගෙන ගන්නවා කියන එක ලොකු ජයග්‍රහණයක් කරගෙන කරුණ පෙන්නනවා. නමුත් ਸਰුවචනසික පැත්තෙන් බලනකොට අපි මේ කරන භාවනා පැත්තෙන් බලනකොට ඉතාමත්ම මූලික தත්වයක්. ඊටත් වැඩිය මේ 2012 වෙනකොට එළි වෙන්න පටන් ගත්ත කරුණු තමයි මුළු බටහිරම කාලයක් මේ කර්මචා කර්මඵලයේ පිළිගත්තා. මේගොල්ලෝ පාර්ලිමේන්තු නැත්නම් ආගමික පාර්ලිමේන්තු සැසිවාරයේකින් විනිශ්චය කරා පිළිනොගන්න. ඒක දේශපාලන තීන්දුවක්. නමුත් හැම රටක්ම කලින් පිළිගත්තා. දැන් ආයෙත් කර්ම නිසා කර්මඵල පිළිගන්න තැනට යනකොට අර ආශ්‍යාකරේ වගේ එදත් පිළිගත්ත අදත් පිළිගන්න කෙනාට මේ නාටකම දිහා බලන්න පුළුවන්. අනේ මේ මිනිස්සුන්ට මිනිස් දියුණු වුණාට මිනිස්සෝ සදාචාරය මේ sannivedanaye පැතින් අර්ථල පහසුකම්දී දිනුනට මේ කර්මේ සහ කර්මඵලයේ තේරුම් ගන්න ගියාම කොච්චර මොට්ට ඔල මොට්ටලද කොච්චර දුර්වලද තාම අවුරුදු 30 ගණක් 40 ගණක් පරිශන කරනවා මේ අර අයිසෙක් නිව්ටන්ම කිව්වා අවකාශයේ සරලසේ කියව ගමන් කරන දෙයකට යමක් වැදුනොත් ඒ හා සමාන ප්‍රතික්‍රියාවක් වෙනවයි කියනවා. ඔකත් බයි බුදුරජාණන් වහන්සේත් කිව්වේ ඔබ යමක් කිරුවොත් ඒ හා සමාන දෙයක් අපහු වෙනවයි කියලා. ඒක මේ සදාචාරයට සම්බන්ධ කරලා දැනගන්න අම්මු මැට්ටෝ. ඔය මොකද හේතුව හිත විරුද්ධයි මේ අදහසට. එතකොට අර දේව නිර්මාණවාදයට වදිනවා. එහෙම නැත්නම් අර කලින් ඒගොල්ලෝ අසහැරලා දාපු ආය කර්ම නිසා කර්මඵල පිළිගන්න වෙන එක. ඉතින් බෞද්ධයාට මේක දිහා බලනකොට දැනගන්න පුළුවන් මේ සරල කාරණා ඒගොල්ලන්ගේ ලේවල තියෙනවා. ඒගොල්ලෝ ඥානගත වෙලා තියෙනවා. නමුත් ඒගොල්ලෝ ඒක පිළිගන්න කැමති නැහැ. ඒක තියෙන දුෂ්කරතාවය නිසා. ඉතින් එවැනි පසුබිමක් අපි හිතමු ඉන්දියාවේ තිබුණයි කියලා. ඉන්දියාවේ තිබුණේ එච්චර පිරිසුදුක් නැති අදහසක් ඒ නිසා සර්වඥාන්සේ ලැබතුණා වූ අපුඤ්ඤාපි සංඛාර ජීවන රටාවට විකල්පයක් ගෙනත් දුන්නා පුඤ්ඤාපි සංඛාර කියලා. උඹ සැපට කැමති. ඒ නිසා උඹ අනුන්ගේ සැප කැමති බවට ගරු කරපන්. නැත්නම් අනුන්ගේ සැප පිණිස ක්‍රියා කරපන්. ඉතින් ඒක තමයි පින කියන එක අර්ථකථනය දෙන්නේ. තමන්ට අනුන්ට කරදර නොදෙන දැනට වර්තම අනාගතයට කරදර නොවන දෙයකට පුණ්‍ය කියන වචනේ බුදුහාමෝ පාවිච්චි කරනවා. අර අපුඤ්ඤාපි සංස්කාරවල දැන් දුක් වෙන්නත් මත්තර දුක් වෙන්නත් තමන්න දුක් වුණත් අනුරු දුක් වුණත් කාමේ ලැබෙනවා නම් යනවා. ඒ වෙනුවට පුඤ්ඤාපි සංස්කාර ආවට පස්සේ ඒ පුද්ගලයාට අර අනුන්ගේ සැකසැලසීම හරහා ආධ්‍යාත්මික සුඛයක් එන්න පටන් ගත්තා. සදාචාරාත්මක සුඛයක් එන්න පටන් ගත්තා. ඒ වාගේම ඒ අදහස් ගරු කිරීම නිසා අනුන්ට වෙන්න තියෙන දරුණු ගති පුද්ගලයා තුළ තියෙන ඡන්දපරස ගති හික්මෙන්න පටන් අරගත්තා. ඒ නිසා අපුඤ්ඤාභි සංස්කාර ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා පුඤ්ඤාභි සංස්කාර ගෙනීම සරුවචනාංශයේ පළවෙනි ප්‍රයෝගය ආගම් වල අඩු ගන්න දැන් ඔය දේව නිර්මාණ ආගම් වල පවා පිළිගන්න පටන් ගන්න තියෙනවා. ඒක බොහොම එදිනෙදා වර්තමාන ජීවිතේ ප්‍රතිඵලගෙන දෙන සාධකයක් වඩපත් වුණා. පව් කරනකොට ඩිපින් කරන එක හොඳයි. සමාජයටත් හොඳයි, Tamanටත් හොඳයි, මත්තටත් හොඳයි, දැනටත් හොඳයි කියන. නමුත් මේ සංඛාර කියන පදය ඒ වගේ මේ ආරම්භක වෙනසට විතරක් නෙවෙයි වග වෙන්නේ අන්තිමට මේ පුඤ්ඤාභි සංස්කාර ආනිඤ්ඤාභි සංස්කාර මාර්ගයෙන් ප්‍රතිස්ථාපනය කරනවා. අන්න එතනයි භාවනා ජීවිතයේ තියෙන්නේ. එතනයි භාවනා ලෝකයේ තියෙන්නේ. එතනයි අපිට ප්‍රශ්නේ තියෙන්නේ. මොකද මේ වගේ පිරිසකට පුඤ්ඤාභි සංස්කාර ඔප්පු කරලා පෙන්නන්න එච්චර මහන්සි වෙන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ දන්නවා අපුඤ්ඤයට ගියොත් මෙන්න මේ කරදරයි. පුඤ්ඤාභි සංස්කාර වලට ගියොත් ධම්මත්තරත් දැනට සැපයි අනුන්ටත් තමන්ටත් සැපගෙන දෙනවා හොඳ විපාකගෙන දෙනවායි කියයි. නමුත් බොහෝ වේලා කර්ම ගන්නඳ වෙනවා අන්‍යවැනි පුඤ්ඤාභි සංස්කාරයක් ආනන්ජාභි සංස්කාරයක් හරහා ප්‍රතිස්ථාපනය කිරීම. එතෙන්ද යනකොට ඒ පුද්ගලයාට අර පුඤ්ඤාභි සංස්කාරයක් කිරීමට උනන්දු කරවන, දිරිදෙවන සුරසැප දිව්‍ය ලෝක සම්පත්තිය Eh, එහෙම නැත්නම් ස්වර්ග සම්පත්තිය කියන එක ආයශ්චරයක් අව탁සේරු කරන්න සිද්ධ වෙනවා. ඒක නිකන් නිදර්ශනයක් වශයෙන් eh, කියනවා eh, මේ මෙතන මේ පුඤ්ඤාපි සංඛාර අපුඤ්ඤාපි සංඛාර පුඤ්ඤාපි සංඛාර අනඤ්ඤාපි සංඛාර කියන එක සරුවත්තරනාංශිතිය විස්තර කරනවා කියන්නේ දාන, සීල, භාවනා කියලා ගිහි ප්‍රතිපත්තිය පෙන්නනවා. පැවිදි භාවනා කර නැත්නම් සීල සමාධි ප්‍රඥා කියලා පෙන්වනවා. ඒකෙදි මේ දාන කතාව බුද්ධාගමේ බොහොම වැදගත් දෙයක්. ඒක පදනම සකස් කරනවා මිනිස්සු දාණයට පොළඹවන. ඒක නිසා අපිටත් ওই පැවිදි වෙලා දාන දුන්නාට පස්සේ බණ කියන්නේ වෙනම පොතක එකතු කරලා තියෙනවා බුදුජානනාංශයේ දානීය පිළිබඳව අභි ආඩම්බරය කරලා බණ කියන්නට මාතෘකා දීලා තියෙනවා. හොරකම් කරන වෙනකොට දන් දීපළයි කියලා. අන්න ඒක විස්තර කරන්නේ අටුවාචාරින් වහන්සේලා දාන කතාව හරියට ඇතෙකුට ආයිත්තන් දාලා සලක සරසනවා වගේ කියලා කියලා තියෙනවා. මොකද දෙන්නේ දැකලා ඇති ওই නුවර පෙරහැරට ඇත ඇඳුවාට පස්සේ ඇත්තට දාලා කම් සරසලා දොළවලට කොපු දාලා ලයිට් දාලා ගත්තාම ඇති වෙන්න සරසන්න ඉඩ තියෙනව නේද තාගයන්ගේ දැන් හුක් කළා තියෙන කාන්තාවන්ට ඉඩ මැදි මේ පොඩි මේ පොඩි කෑලි හිටියයි තියෙන සරකහන්න මේ ඉඩමදි වැඩ වැඩ පෙන්වන. ඇත්තාගේ ඇති වෙන්න ඉඩ තියෙනවා. සරසලා ගත්තාම හරිත් එදයි. ඊට පස්සේ දාන කතාව මේ විදිහට දායකයා උනන්දු කරලා මේ සා විශාල දානයකට වැඩිය සීල උතුම් කියලා අර කතා ශරීරයේ හරහාම දායකයාට ඒත්තු ගන්නට ගියාම උපමාවට කියනවා අර ඇතාගේ හොඬේ කපලා දාන්න වෙනවා. ලස්සන අන්දලා හරියට දාන කතාවේලා සීල කතාවට උස්සලා තියෙනකොට ඇතාගේ හොඳේ කපලා දැම්මා වගේ තමයි. අච්චර ලස්සන හරි ගැසපු ඇතාගේ හොඳේ කපලා දැම්මා වගේ. ඊට පස්සේ ඊටත් එහාට කියලා සීලේ ඉඳලා සමාධියට යන්න ගියාම ඒ යෝගාවචරයට මේ කතා ප්‍රවෘත්තිය පුඤ්ඤාභි සංස්කාර හරහා විස්තර කරන්න අමාරුයි. අට ආනන්ජාභි සංස්කාර හඳුන්වා දෙන්න සිද්ධ වෙනවා. ආනන්ජාභි සංස්කාර කියලා කියන්නේ නොසලෙන මධ්‍යම ප්‍රතිපදාව. එහෙම නැත්නම් අෂ්ටලෝක ධර්මේ කම්පාන වෙන තැන. ඉතින් අර භාවනාවට පෙළඹෙන එක නා තාමත් යන්නේ දානෙට වැඩිය සීලය හොඳයි. සීලයට ඉඳි සමාධිය හොඳයි. දැන් දානෙදී හම්බෙනවට දානයානිසංසයට හම්බෙනවට වඩා විශාල මිහිරි ප්‍රණීතානිසංස සීලෙදී හම්බ වෙනවා. ඊටත් වැඩිය මිහිරි ප්‍රණීතානිසංස සමාධියේදී හම්බ වෙනවා කියලා ගියාට එතනදී සරුවචනාංශයට මේ සමාධිය ගැඹුරු වෙන්න වෙන්න මේකේ ආනිසංශ පක්ෂයට වඩා උපේක්ෂාවයි දියුණු වෙන්නේ. උපේක්ෂාවට යොමු කරන්න කියන එක යෝගාවචර ජීවිතයේදී පුදුමාකාර ප්‍රතික්‍රියාවක් ඇති වෙන තැනක්. යෝගාවචරයට ඒක මූල ධර්මයක් වශයෙන් තේරුම් ගන්නත් අමාරුයි. භාවනාදී මේක සිද්ධ වෙනකොට යෝගාචරය මේකට හරියට ප්‍රතික්‍රියා කරනවා. ලැබෙන ආනිසංශය ඕකද? එහෙම නැත්නම් මේ පළවෙනි ධ්‍යාන, දෙවෙනි ධ්‍යාන, තුන, හතර වශයෙන් යනකොට ඒ දෙවෙනි තුන්වෙනි ධ්‍යානදී හම්බ වෙන ප්‍රීති සුඛ අතහැරලා හතරවෙනි ධ්‍යානදී ලැබෙන උපේක්ෂාව අගයකරනද ගොඩාක් බණ කියන්නේ. ගොඩාක් කරුණු ගන්නන්න ඕනේ. ඒ සාමූහයක් වශයෙන් හේතු ගන්න බෑ පුද්ගලිකව නම් පුළුවන්. කෙනෙකුට ඊ타ත්ම කුශාග්‍ර බුද්ධිමත් මේ ਸਰවචන්නාංශිකේ තියෙන ප්‍රයෝග සම්පatti සහ දේශනා විලාස හරහා පුඤ්ඤාවි සංස්කාරයක්, උපේක්ෂාවක්, අශ්ලෝක ධර්මින උපසලෙන ගතියක්, ධාදී ගුණයක් විස්තර කරන්න පුළුවන්. නමුත් ඒක ක්‍රියාත්මක වෙනකොට තමන්ගේ ශාරීරිය හරහා භාවනාව හරහා ක්‍රියාත්මක වෙනකොට ඒ ඇතුළෙන්ම ප්‍රතික්‍රියාවක් එනවා. අන්නේ ප්‍රතික්‍රියාවට උපක්‍රම කියලා දීලා ඒ ප්‍රතික්‍රියාව නොයන මට්ටමට ස්වභාව සිද්ධව එන උපේක්ෂාවට එකඟ වීමට ආද වීමට එහෙම නැත්නම් මධ්‍යම ප්‍රතිපදාවට ආදවීමට නැත්නම් නොසලෙන ගතියට ආදවීමට ගොඩක් ප්‍රයෝග කරන්න වෙනවා. එහෙම නැත්නම් ගොඩක් කල් යනවා. ඒ වැඩපිළිවෙල කල් ගියාට ඒක ජීවිතයත් තුළ කල් ගියාට සරුවච්චන් වහන්සේ පෙන්වන්නේ කෙලවරක් නොදදෙන අවිද්‍යාවේ කොච්චර දෝ කල්ප ගාණක් සංස්කාර රැස් කර කර ආපු කෙනා සංස්කාරයක් වෙන ආර්ය අෂ්ටාංග මාර්ගය හරහාම නැවත සංස්කාර රැස් නොකරන තැනට අවුරුදු 7කින් කරලා දෙන්නම් කියලා කොන්ත්‍රාත් එකට අසං කරනවා. ප්‍රතිපත්තන සූත්‍රය කියලා තියෙනවා මම කියන විදිහට වැඩ කෙරුවොත් මම අවුරුදු 7කින් මම ප්‍රතිඵල ආරම්භ දෙන්නම් කියලා. ඒ කියන්නේ අර මෙච්චර කාලයක් ගෙනාවු මෝහ පටල මෙච්චර කාලයක් සැප සොයාගෙන අසාධාරණයෙන් හෝ සැප සොයපේක පස්සේ සාධාරණ තුලින් හදලා දැන් මේ සැප නෙමෙයි ඕන කරන්නේ දුක සැප දෙක අතරමැද තියෙන උපේක්ෂාවයි අවශ්‍ය කරන්නේ. ඒකයි මෝරච්චකම කියන්නේ. ඒකයි තලතුණකම කියලා කියන්නේ නොසැලෙන ගතිය අවශ්‍ය කරන්නේ කියලා. කරලා දෙන්නත් පුළුවන් සවචනාංශී කියන ක්‍රමයට අවුරුදු 7කින් යනවා. අන්න එතනදී යොදන උගන්වීම් ක්‍රම ටික සමතේදීත් අපිට නිදර්ශන වශයෙන් පෙන්වන්න පුළුවන් විපස්සනාදීත් පෙන්වන්න පුළුවන් විපස්සනාට ඔය සත්‍යවිසුද්ධි ක්‍රමයේ යනකොට අන්තිමට යෝගාවචරය අපි ඊයේ දේශනාවේ හමාප්තිදි මතක් කරා වගේ සංඛාර උපේක්ෂාවට තමයි ගෙනියන්නේ සංස්කාරයන් පිළිබඳව උපේක්ෂා වීමකට ගෙනියන්නේ මෙන්න මේ සංස්කාරයන් පිළිබඳ උපේක්ෂාවට ගෙනියනද එක සැරේ ගියොත් පැහැදිලිවම පිස්සු හැදෙනවා ඒක නම් කතා දෙකක් නෑ කවුට හරි එක සැරේදීම මේ උපේක්ෂාව ආවොත් කඩාගෙන වැදුනොත් දරන්න බෑ. ඒක හරියට කියනවා නම් අභ්‍යවකාශයට ගිය රොකට් එකක් ආපහු මේ පොළොවට එනකොට ඒක මේ වාතයට එන ඇතුල් වෙනකොට හරියටම කෝණයට ඇතුළුනේ නැත්නම් වදින සැරේට පුපුරලා යනවා. එහෙම නැත්නම් <clears throat> සමාන්තර ගියොත් පැන පැන පැන පැන යනවා වායු ගෝලයට ඇතුල් වෙන්න බැරුව යනවා. ඒ නිසා ඒක අංශක 4.6යි 8කද කොහොද කියලා සියවෙනි සියස්ථානෙට හරීම කෝණකින් ඕනේ බස. ඒක මේ මම මම හූස්ටන් ගියා ගිහිල්ලා මම ගියා ඒ මේ අජට අවකාශ ඒකේ තියෙන ටුවර් එකෙත් ගියා. ගිහිල්ලා මම එතන ප්‍රශ්න ඇහුවා අහන්න ඕන වුණා. මේ Saturn 5 rocket එකේ මේ මීට වැඩි විශාල ගේක එක අටවල දිනන වැඩ කරන හැටි. ඒකේ පෙන්නනවා මේ විශාල කන්ටේනර් තුනක විතර වගේ භූමි තෙල් පුරවගෙන මේ භූමි තෙල් හරහා තමයි මුළු ගමන ගිහිල්ලා එන්නේ. ඉතින් ඒකදී බුරුම පණ්ඩිත ස්වාමීන් වහන්සේ අපිට බණීදි කිව්වා ওই භූමි තෙල් වලින් 90ක් පොළවෙන් අඩි 6 හැතැම් 6ක් උස්සනකොට පිච්චිලා ඉවරයි. මුළු ගමන හැතැම් කෝටි ගණක් ගමනක්. නමුත් පොළවෙන් උස්සනද අඩි 6ක් උස්සනද ඒ Saturn V rocket එක මුළු ඉන්ධන ප්‍රමාණය 190කට කිට්ටු ප්‍රමාණයක් දවනවා කියන්නේ. නැසෙම අඬ ගන්න කියන එක නැකව සාංශ කරදර වෙන්න එපා. මම රිසර්ච් පේපර් එවන්නම් සාංශට කියවලා බලන්න බොහෝ විට ඇත්තයි කියව කතාව. ඊට පස්සේ මට ඇතිවෙච්ච ප්‍රශ්නේ තමයි ඒ ආපහු රොකට් එක පොළොවට එනකොට මේකෙදි මේ කියන මේ රීයටම කෝණ ඒක ගංගන ගාමින්ද දෙන්නෙත් නැහැ. අජටව ගාස ගාමින්ද දෙන්නේ නැහැ. රො කොම්පියුටර් එකෙම කරන්න ඕනේ. ආපහු එනකොට ඇතුල් විය යුතු කෝණේ ආන් මේ වගේ තමයි මේ යෝගාවචරය මේ උපේක්ෂාව කියන අපේ ප්‍රකෘති ස්ථානයට නැවත එනකොට ඒක කඩා වැදුනොත් මේ රොකට් එකක් මහ පොළොවට එනකොට වැදුනා වගේ ඒ වාත ස්කන්ධය අපිට මෙහෙම මේ අපි ඉන්නේ වායු සාගරේ පතුලෙම. නමුත් ඒක ඉතාම තුනී තැනට ඇවිල්ලා කෙලින් වැදුනොත් උපුරලා යනවා. ඒක නිසා ඒක අංශක 6ට මට හරියට මතක නැහැ අංශක 6කට වගේ කෝණයකට ඇතුල් කරන්න ඕනේ. ඇතුල් වෙනකොට තුනී වාතයේ රවුම් ගානක් කප කපා ගිහිලා ඊට පස්සේ ටිකක් ඝනකම වාතයේ රවුම් කප කපා කප කපා එමීට ඇතුළට යන්න ඕනේ. ඒ වෙනකොට පිටත හදලා තියෙන විශාල තාප ධනක තාපීට පිච්චෙන අඩංගු වගේ දේවල් ගිනි ගිනි ගනිමින් ගිනි ගනිමින් වැටෙනවා. වැටි වැටි වැඩි වෙන නමුත් ඇතුළට එන්න දෙන්නේ ඊට පස්සේ මහා ගින්නල මහමූදකට දාලා තමයි ඒක ගොඩගන්නේ ඒ වගේ තමයි අපි මේ සංසාරේ පටලවාගෙන ශීඝ්‍ර කාමාශාවකට ගිහිල්ලා ඒ කාමාශාවෙන් ඉඳලා නැවත උපේක්ෂාවට එනකොට හරියට කෝණෙන් ඇතුළුනේ නැත්තම් හරියට මධ්‍ය ප්‍රතිපදා ගියේ නැත්නම් එක සැරේව පුපුරනවා. හරහට ගියොත් ගෙම්බන් ගහලා පිටට යනවා. ආන්න මේ වගේ තමයි සර්වඥාන්සේ හදලා තියෙන්නේ. ඒ විඤ්ඤාපි සංස්කාර වල ඉඳලා ආනිඤ්ඤාපි සංස්කාර වලට හැරෙන්න යන වෙලාවේදී ඒ වැඩපිළිවෙල බොහෝමත් විවසිල්ලෙන් මේක හිමීට පුරුදු වෙන්න අරින්න ඕනේ. හිමීට පුරුදු වෙන්න අරින්න ඕනේ. අපි මේ භාවනා කරනකොට සැපත් නෙවෙයි ඉල්ලන්නේ, දුකත් නෙවෙයි ඉල්ලන්නේ, අදුක්කම සුඛය කියලා එකක් තියෙනවා. ඒකයි ඉල්ලන්නේ. මේක මේ ආනාපානට දාලා කිව්වොත් නැත්නම් පිම්බීම හැකිලිම දාලා කිව්වොත් ඔන්න තේරේ බුදුහාමුදුරන්ගේ තියෙන මේ සර්වඥතා ඥාන. සර්වඥාන්සේ සඳහන් කරනවා හොඳට මේ භාවනා කරන්න වාඩි වෙන කෙනා මුලින් ශබ්ද මැද වේදනා මැද හිතවිලි මැද අල්ලනකොට අල්ලන්නේ ආනාප ආස්වාසී ඉහළම නාස්පුඩු පුරවාන යන ගොරෝසු තුඩ. ප්‍රස්වාසයේ ඉහළම ගොරෝසුම තුඩ යන්තම් අහුවෙනවා. අතනින් මෙතනින් ඒත් චෝදනා කරන මට ආනපනිය අහුවෙන්නේ නැහැ. නමුත් ඉතින් ඉවසාගෙන කටයුතු කරනකොට එන එන ආස්වාසේ එන එන ප්‍රස්වාසේ මෙනෙහි කරමින් අල්ලගන්න පුළුවන් නම් හරියට තනකින් තනකින් තිත්තියා තිත්තිරි පෙලක් ඇඳා වගේ ආස්වාසේ ප්‍රස්වාසේ ආස්වාසේ ප්‍රස්වාසේ දැක ගන්න පුළුවන්. ඉතින් මේක ලොකු ජයග්‍රහණයක් මොකද දැන් හිත අරමුණට මුණට මුණ දාලා හිටියා. ඊට පස්සේ සරුවජන් වහන්සේ අර කෙලින්ම ආනන්ද ආනන්දාපි සංස්කාරයට දාන්නේ සර්වඥංශ කියනවා එන එන ආස්වාසය එන එන ප්‍රස්වාසය අත නෑර දකින්න පුළුවන් තරමට සතිය හදාගෙන හිත කීකරුණං හිතේ ඉඩ තියෙනවනම් යාප්පු කරගන්න පුළුවන් නම් මේචල් කරගන්න පුළුවන් නම් ආම්බල් කරගන්න පුළුවන් නම් ආස්වාසයේ මුල හට ගන්න හැටි බලන්නේ පටන් ගන්න තැන බලන්න කියනවා. ප්‍රශ්වාසයේත් මුල හටන් ගන්න හැටි පටන් ගන්නයි කියනවා. එතකොට යෝගාවචරයට තේරෙනවා මං ඊයේ නැත්තම් ඉස්සල්ලා පරියන්කේ දැක්කේ ගොරෝසු වෙච්ච ඝන බහල වෙච්ච ආස්වාසේ නමුත් ඒක ඊටාම සියුම්ම පටන් ගන්නයි මෝරයි. අර පේන්නේ මෝරච්චාරිය විතරයි මගේ මම හිත ප්‍රණීත නැති නිසා. ඔය හිත හොඳට ප්‍රණීත කරලා හොඳට සතිය යොදලා බලනකොට මුල වෙනදට වැඩිය දැක ගන්න පුළුවන්. එතකොට මුලත් සහ මැදත් දෙක දැකීම මුළු ත්‍රිපිටකයේම තියෙන සතිපත් මේ පච්චු පටිච්ච සමුපාද කියන්නේ ඔන්න ඕකට. බොහෝම පොඩි સંદર્ભයක් තියෙන්නේ. හැබැයි මුළු විශ්වයම විස්තර කරන්න පුළුවන් ඕනම සංසිද්ධියක් හටගන්න එක දකිනවනම් මේක හේතුව මේක ඵලය. එතකොට ආස්වාසෙත් අපි ඵලය දැකලා ඵලය මොන හේතුවෙන්ද කොතනින්ද එන්නේ කියලා හටගන්න බැලීම හට ගන්න තැන බැලීම හිත මංගල කාරණයක් විදිහට දකින්න. මොකද අපි හරි ආශයි ඉර නගිනවා බලන්න. අපි හරි ආශයි හම්බෙච්ච ගමන් බබාලා බලන්න. අපි හරි ආශයි පොළඹයාගේ පැටව බලන්න. බල්ලේ පූතේ පැටවුවවත් දකින්න ආශයි. ඉතින් නිසා අර ආස්වාස් ප්‍රසවාසෙත් පැටිය බලන්න යොමු කරනවා. මුල බලන්න යොමු කරනවා. එතකොට යෝගාවචරය දවසකට එනවා මුලත් සමග මැද දකින්න හැම වතාවෙම. එන්නේ එන්නේ එන්නේ මුල දැකගෙන යන්න පටන් අරගත්තට පස්සේ සර්වචනංශ ඒකට මැදමස් පමණක් දකින්න ගොරෝසු තන පමණක් දකින්න එකට විශේෂම සර්වචනංශ නෙවෙයි ඊට පස්සේ ආචාර්යවරු නාම රූප පරිච්ඡේද ඥානය කියලා කියනවා. මුලත් එක්ක මැද දකින්න එනකොට පච්චේ පරිග්ගා ඥානය කියලා කියනවා. සප්පච්චේ පරිග්ගා ඥානය. මේක කරගෙන කරගෙන බොහෝ කල් යනකොට ඇඟට නොදැනීම මුල බලලා මැද බලලා අන්තිමට ඊගේ අග බලන පැත්තට හිත මෙහෙය වෙනවා. මෙහෙය වන්න එපයි කියන. මෙහෙය වෙනවා. මොකද අග බලන එක අවමංගල්‍යය. ඒක ක්ෂය වීමක්. ඒක වැය වීමක්. ඒක අපිට අපේ හිත ඒක දකින්නේ මුස්පේන්තුවක් විදියට. නමුත් සබ්බකාය පරිසංවේදී කියලා මුල බැලලා මැද බල්ලා පුරුදු කරපෙන්න මුල මැද හරහා අග දක්වාම යන තැනට යනකොට ඒ යෝගාවචරයට ඒ දක්ෂතාවය හරහා ප්‍රස්වාසී අග අන්තිමටම බැලුවොත් ඊට පස්සේ ආශ්වාසය පටන් ගන්න ඉස්සෙල්ලා අතරමැද හිස්තනක් අහුවෙනවා මනසට ගෝචර වෙන්නේ නැති ඉන්ද්‍රියන්ට ගෝචර වෙන්නේ නැති අඩු ගන්න හිස්තනක් තියෙන බව තේරෙනවා මේක මේ නවීන කාලේ විද්‍යාවත් එක්ක බලනකොට විද්‍යාවේ තියෙන මේවට අපි සාමාන්‍ය භෞතික විද්‍යාව කියලා ආගමනුකූලව කියන්නේ මොකද බාහිර දේවල් හොයන නිසා. නමුත් විද්‍යාව අතරත් තියෙන භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව කියලා භෞතික විද්‍යාවේදී කරන්නේ මේ ද්‍රව්‍යය ද්‍රව්‍යයේ ಗುಣ විශේෂ බැලීම. මේ මේක කරගෙන යනකොට ඩෝල්ටන් කියන විද්‍යාඥයා කිව්වා අනුව තමයි අන්තිම කුඩාමදී ඒක දේව නිර්මාණේ ඒකෙන් තමයි සීලුදෙම වෙන්නේ හැබැයි අනුව කඩන්න බෑ අනුව දෙයනාසිකේ තීන්දුවක් කියලා අනේ ඊට පස්සේ ආපු විද්‍යාඥයෝ කිව්වා නෑ අණු ඇතුලේ පරමාණු දෙක තුනක් තියෙනවා පරමාණුව තමයි පුංචිම දේ ඒක කඩන්න බෑ පරමාණු දෙක තුනක් එක තමයි අණුවක් හැදෙන්නේ ඒක නිසා ඩෝල්ටන්ට වැරදිලා තියෙන්නේ ඒ අණුවට යන්න පුළුවන් කියලා ඊට පස්සේ විද්‍යාඥයෝ ඔය ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එක හදාගෙන ඔය ඉලෙක්ට්‍රෝන කොලයිඩර් එක හදාගත්තට පස්සේ මේක ඇතුලේ තියෙන ශක්ති එක එක අඳුනගත්තා. අඳුනන දැන් තියෙනවා ගොඩක් කැලි අල්ලගෙන තියෙනවා. ඒ එක එකක් තමයි මූලිකම දේ ඊට එහා යන්න බෑ කියලා. නමුත් ඔය අයින්ස්ටයින්ගේ වාදයට එනකොට එයා කිව්වා අඩුම දේ මේ ප්‍රෝටෝනිය නැත්නම් ආලෝක කිරණය. ඒක තමයි වේගයෙන් යන්නේ. ඊට වැඩිය පුංචි වුණොත් ඒක හිටින්න බෑ. අන්තිම පුංචිමදී ප්‍රෝටෝනේ ඒක තමයි වේගයෙන්ම ගමන් කරන්නේ ඒක සරල රීතියව ගමන් කරන්නේ කියලා අන්තිමට දැන් මේ සුමාන 4කට 5කට ඉස්සෙල්ලා හොයාගත්ත ඊටත් වැඩි වේගෙන් යන එක. ඒ මට්ටමට යනකොට <clears throat> මෙව ද්‍රව්‍ය කියන්න බෑ ශක්ති කියන නම යොදන්න යෝ ඉතින් ඒ නිසා විද්‍යාව ඉතාමත්ම තීරණාත්මක තැනකට ආව ද්‍රව්‍යයේ ඉඳලා ශක්තියට යන්නේ කොතනද කියලා. මේක බුදුහාමුදුර කියන්නේ ද්‍රව්‍යයෙන් අද්‍රව්‍යම ලැබීම කියලා. නැත්නම් අද්‍රව්‍යෙන් ද්‍රව්‍යෙම ලැබීම. මෙන්න මේ දෙක හරහා යනකොට ද්‍රව්‍යයකට ගුරුත්ව කේන්ද්‍රය ගුරුත්ව ගුරුත්ව ශක්තිය වැඩ කරනවා ශක්තිය වලට වැඩ කරන්නේ නැහැ. ශක්තිය වලට ගුරුත්ව බලය වැඩ කරන්නේ නැහැ. ඒක නිසා ශක්තිය වලින් තමයි ද්‍රව්‍යම වෙන්නේ ද්‍රව්‍ය තමයි ශක්ති පාටපත් වෙන්නේ. ආන්නේ වෙනස වගේ අල්ලගත්තට පස්සේ දැන් විද්‍යාඥයෝ මතයක් ඉදිරිපත් කරලා තියෙනවා ලෝකේ ද්‍රව්‍ය බවට පත්වෙච්ච ප්‍රමාණය 104ක්වත් නැහැ 96ක් තියෙන්නේ යන්ත්‍රයකට මොකකටවත් අල්ලගන්න බැරි ඩාර්ක් මැටර් කළු ද්‍රව්‍යයක් තියෙනවා නැහැ කියන්න බෑ හැබැයි අහවල් තැන තියෙනවා කියන්න බෑ ඒක ඒක ශූන්‍ය දෙයක් මුළු චිත්තෙන් 104යි අපිට විස්තර කරන්න පුළුවන් 96ක්ම විස්තර කරන්න බෑ දැන් භාවනා කරන යෝගාවචරයට ඉස්සලට අහු වෙන්නේ අර ද්‍රව්‍ය පාටපත් වෙච්ච ආශ්වාසයේ මුලැමැද අග. මොක කවදා හරි යෝගාවචරය ප්‍රශ්වාසයේ අග බලන්න ගියාට පස්සේ ඒ යෝගාවචරය අර ඩාක්මට ඒක හරහා යනවා අහු වෙන්නේ නැහැ. නමුත් අත්දැකීමක් තියෙනවා. ඒක අභාව ප්‍රඥප්තිය. ඇති බවක් නෙමෙයි නැති බවක් තේරෙනවා. හැබැයි නැති බව වුණත් තේරෙන්නේ ඊටාත්ම සියුම්ම ඊටාත්ම අවදියේ එනතම් උත්සන්නව මේ සිද්ධිය බැලුවොත් තමයි. බලනකොට පේනවා ප්‍රසවාස ඉවර වෙලා ආස්වාසය පටන් ගන්න ඉස්සෙල්ලා කොහේදෝ හිස්තනක් තියෙනවා. අද්‍රව්‍ය අහුවෙනවා. හැබැයි මේකට යෝගාචරය බය වෙනවා. භාවනා කැඩුනයි කියලා කියනවා. නින්දට ගියයි කියලා කියනවා. මොකද උනේ කියලා කියාගන්න බැරි උනායි කියනවා. මේක භාවනා ජීවණයට ළඟ ළඟ ළඟ ළඟ ඉන්න පටන් ඉසල ඉසල කලාතුරකින් නිකන් ගැස්සීම් අතපය ගැස්සීම් හරි මේ වෙන්න පටන් අරගෙන හොඳ බය නැතුව මෙතනදී මම නැවතත් කියනවා මේක ඇත්තටම කෙනෙකුට පිස්සුද නැද්ද කියලා බලන්න තියෙන හොඳම ටෙස්ට් එක. පිස්සු නම් මෙතනදී කඩාන යනවා. ඒ නිසා මෙතනින් එහාට යන්නත් බෑ. පිස්සු නැති කෙනාට හැබැයි කල්යාණ මිත්‍රෙක් හම්බෙන්න ඕනේ, උපදේශය දෙන්න ඕනේ, ලෑස්තිලා යන්න ඕනේ. ගියාට පස්සේ මේක ළඟ ළඟ ඉන්න පටන් ගන්නවා. එද්දි මේක කරගෙන ගියොත් කවදා හරි යෝගාවචරයා නිවන් දකින්නයි කියලා කියන්නේ ওই ગેප් ඒ අතරමැද හිස්තැනට අවදි වෙච්ච දවසේ. එතකොට තියෙනවා මේ ද්‍රව්‍ය කියන එක ඉතාමත්ම ලේසියයි තියෙන්නේ. ඒක තමයි මෙච්චර විශාලව අපි නලවන්නේ පිනවන්නේ කාමයට අදින්නේ. අද්‍රව්‍යයි වැඩි. අපේ හිත සූක්ෂම වෙච්ච නැති නිසා අපිට අද්‍රව්‍ය අල්ලගන්න බෑ. ඒ නිසා අපි ඒක නැති ලෝකයක් අල්ලගෙන තමයි මේ ජාති ජරා ව්‍යාධි මරණ හදාන ඥාන පිරිමි හදාන ජය පෙරදුම දාගෙන නිකන් ළමා දෙල්ලමක් කරන්නේ. පොඩි ළමයි ශ්‍රී ලංකාවල් හදනවා වගේ. කවදා හරි ද්‍රව්‍ය හරහා සිවුම් කරගෙන සිවුම් කරගෙන ඒ හිස්තන මේක තමයි මම මේ සංසාරේ කරගන්න බැරුව දැන් ඉස්ලාම් වතාවට අභියෝගයක් වශයෙන් ඇවිල්ලා පස්සේ හුරු කරගෙන ඒකට ගිහිල්ලා ඒක මගේ හැබෑ නිවහන නැත්නම් මේක තමයි 96%ක්ම තියෙන්නේ ඔය ද්‍රව්‍ය තියෙන්නේ බොහොම ඩිංගිත්තක තියෙන්නේ නමුත් අපේ හිත අපේ ඉඳුරන් අපේ මතිමතාන්තර අපේ චේතනා අපේ ප්‍රකල්පන සම්පූර්ණ ගොඩනැගිලා තිනෝ පුංචි චුට්ටිත් අල්ලගන්න. ඒක තමයි ඊර්ෂ්‍යාව, ක්‍රෝධ, මාන, වෛර ඔක්කොම තියෙන්නේ. නමුත් අර හිස්තැනට ගියාම ඒකේ සුද්ධ වශයෙන් පෙන්වන්න පුළුවන්. ඒ කිසිම කෙලෙසෙකුත් නැහැ. මොකද ඒක අල්ලන්න දෙයක් නැහැ. ඒක විපරිණාමයටපත් වෙන්නේ. අල්ලන්න දෙයක් තියෙනවා නම් විපරිණාමයටපත් වෙනවා විපරිණාමයටපත් වෙනකොට ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපදිනවා. අල්ලන්න දෙයක් නැති තැන විපරිණාමයටපත් වෙන්නේ නැහැ. ශෝක පරිදේව දුක්ඛ දෝමනස නැහැ. නමුත් මේක පෙන්නුවාට මේක මුණ ගැස්සුවාට මේක මුලිච්ච වුණාට මේක මධ්‍යම ප්‍රතිපදාව කියලා නැත්නම් මේක මේකට යන්න තමයි මේ දන් දුන්නේ මේකට යන්න තමයි මම සිල් රැක්කේ මේකට යන්න තමයි මම මේ සමාධි භාවනා කරේ මේකට යන්න තමයි මම විපස්සනා වේදී විනිශ්චය කරන්න නැතු වෙන දෙයකට ඉඩ දුන්නේ කියලා තේරුම් ගත්ත දවසේ ආයි අයියෝ ඔය මගුලට ඔච්චර දවස් 10ක් භාවනා කිව්වේ ඇත්තටම අර ධම්රි භාවනා කරපු දාසේ ඒ නෝන කෙනෙක් හොඳටම තේරුම් ගත්තා කිව්වා ස්වාමීන් වහන්සේ ගෙදර යනකොට දැන් ඔච්චරද ගෙනියන්න තියෙන්නේ. අර මොකවත්ක්ම නැති අර හිස් භාවය දැක්කා. මෙච්චරයි මම ලැබපු ලොකුම දාහනේ කියලා. ලොකුම නම්බුව කියලා, ලොකුම දැනුම කියලා කාට කියලා දෙන්නද කියලා දුන්නොත් ගහයි. තිබුණ මගුලක් නැති වෙලා නේද? ඉතින් මේක සමාජයත් එක්ක බාහිරයි අපි මේ නිදර්ශනත් එක්ක ගැලපුවාට මේකම තමයි හිත ඇතුලේ තියෙන රණ්ඩුව. අපිට මේ හිස්තන පන්නලා යන්නයි අදහස් තියෙන්නේ. ප්‍රකල්පනා කරන්නේ, චේතනා කරන්නේ, අනුසේ වැඩ කරන්නේ ඔය හිස්තන පෙන්වන්න නැතු මේ හිස්තන අතර ගැටේ දාන එක තමයි තෘෂ්ණාව කරන සෘෂ්ණාව නැමැති ගැටලන්නියගේ එහෙම නැත්නම් සිබ්බණී කියන වචනේ පාවිච්චි කරනවා. ගෙත්තම දාන්නේ හිස්තන පෙන්න නැතුව ආශාසි කරනකොට ප්‍රසවාසය පටන් ගන්නවා කියලා ප්‍රසවාසී වෙනකොට ආශාස පටන් ගන්නවා කියන හදාගෙන ඉන්න මාන්නේ තුන මායාව තුල. යෝගාවචරය මේකට අභියෝග කරලා නෑ හැම ප්‍රසවාසයක්ම ඉවර වෙච්චාම මොකද්ද ඩාර්ක් මැටර් එකක් කරහා එහෙම නැත්නම් ශක්තිය කරහා ගිහිල්ලයි ආශාසෙ පටන් අරගන්නේ මට පුළුවන්ද අඩු ගන්න මේක අල්ලන්න බැරි බව අඩු ගන්න මේක අත්දකින්න බැරි බව අඩු ගන්න මේකේ මොනවත් නැති බව මේක දැනගන්න පුළුවන් ඉන්නේ සාපේක්ෂක ක්‍රමයකටමයි. ඇති බව ඇති බවට සාපේක්ෂව මෙතන මොකුත් නැහැ. මෙතන කේවල නැතිකමක් නැහැ. සාපේක්ෂ නැතිකමක් තියෙනවා. ආනේ සාපේක්ෂ නැතිකමට පුරුදු වෙනකොට යෝගාවචරය පුඤ්ඤාපි සංඛාරඳලා ආනින්ජාපි සංඛාරයට ලෝකේ කරන් තියෙන ලොකුම පින තමයි යමක් නොකර ඉන්නේ. පින් කිරීම නෙවෙයි. පවක් නොකර සිටීම ආන් මේ මාරුව සිටින වෙලාවේදී ඒ යෝගාවචරයට මේ ගමනේ මෙතෙක් ආපු දීපු දාන පිළිබඳව විශ්වාසය රැකපු සීල පිළිබඳ විශ්වාසය මෙතෙන්ට තන් ආපු සීල සමාධි සමාවෙන්න සති සමාධික විශ්වාසය තියෙනවනම් මේක සෙල්ලමක් සෙල්ලක්කාරකමක් නැත්තම් අභියෝගයක් කරගන්න. සද්ධාව නැත්තම් සැක පහළ වෙනවනම් සීලෙ නැත්තම් මානසික අසහන තියෙනවනම් අන්තිම භයානක. මේකට කද්දාකවත් යන්න බෑ හරියට අන්ධකාරයට බය මිනිහා වගේ ජල බීතිකාව හැදුනා වගේ ඒ බීතිකා එන්න පටන් ගන්නවා භාවනාවේ ඉදිරියට යනකොටම ඒ මේ ඒ පලාතටවත් යන්න ඉඩ දෙන්නේ බයක් ඇති කරනවා ඉතින් මෙතනදී මේ යෝගාවචරයට යෝධ බල යෝධ වීරිය පුදුමාකාර ශක්තියක් ඕනේ මේක කඩාගෙන මේකමයි කළ යුත්තේ කියලා කරන්නේ ඒ කරලා කරලා කරලා මේක හැබෑනි වහන බව. මේක තමයි මගේ ප්‍රകൃතිය බව. මෙතන ඉඳලා තමයි මම මේ කෙලෙසිලා තියෙන්නේ. මම දැන් ආයෙත් ඇවිල්ලා තියෙන්නේ නිකලස් තන්න බව තේරුම් අරගන්න. කවදාකවත් ਸਰවචනංශය සඳහන් කරනවා අද්දක්කත් යාට තේරුම් ගන්න බෑ කියලා. අනිවාර්යෙන් බුදුබණ අහන්න ඕනේ. අනිවාර්යෙන් බුදුබණ අහන්න ඕනේ. හැබැයි අහුවට නෝනේ මෙනේ කරන්න. ඒ නිසා ද්වේමේ භික්ඛවේ පච්චා ධම්මාදිච්ඡ උපාදාය ඛතමේ ද්වේ පරතෝච ഘോഷෝ අජත්ත යෝනිසෝ මනසිකාර මහන්නේ මේ වගේ දෙයකට මට ගෙනියන්න පුළුවන්. නමුත් මේකයි සම්මා දිට්ඨිය. මේකටයි යන්න ඕන කියන ඒ විශ්වාසයේ පහළ වෙන්න ආසන්න කාරණා දෙකක් තියෙනවා. පරතෝ ഘോഷය අවශ්‍යයි. එතෙන්ද ගිය කෙනෙක්, ඒ කියන්නේ බුදු කෙනෙක් නැත්නම් බුද්ධ ශ්‍රාවකයෙක්ගේ මේක මෙහෙමයි කියලා දැනගන්න. ඇහෙන්න ඕන. දෙක අම්මෝ එතකොට කරපු පින්කම් වලට මොකද වෙන්නේ? එතකොට මෙතෙක් මේ මවාගෙන ආපු මේ ඔක්කොම ආලවට්ටම් වලට මොකද වෙන්නේ? තාන්නමාන වලට මොකද වෙන්නේ? මේ රැකපු මේ වීදුරුගෙට මොකද වෙන්නේ කියන බය අයෝනිසමනසිකාරය තියෙනවා නම් කද්දාකවත් මේක අගේ කරන්න බෑ. ඉතින් එතෙන්දි මේ ඇති වෙන මේ මානසික විප්ලවය, මේ ඇති වෙන මේ මේ දානි, මේ ඇති වෙන පාවාදීම, මේ ඇති වෙන අධහැරීම ඡාග පටිනිසග්ග මුත්‍ති අනාලයෝ කියලා සරුවත්න සඳහන් කරන්නේ. අර මෙතෙකල් ඉතාම ආශාවෙන් මනාපෙන් ප්‍රියව රැස් කරපු සීළු ඥාතීන් අතහැරි නැත්තම් මෙතෙන් යන්න බෑ. ඒ සීළු වස්තු භෝග අතහැරි නැත්තම් මෙතෙන් යන්න බෑ. මේ දෙක එක එක අතේ අල්ලන්න බෑ. ඒක අතහරිනකොට හිස්කම මේ නැද තියෙන ગેප් එක හිදැස අල්ලන්න පුළුවන්. මේ ඇත්තටම ප්‍රස්වාසයේ හැමතිය හම් වෙන හිදස කියන එක හුඟාක්ම දියුණු හුඟාක් ඉස්සරහට ගිය කෙනාට විතරයි ගෝචර වෙන්නේ. නමුත් සාමාන්‍ය ඒත් වෙන්න යන්න ඉස්සර වෙලා යෝගාචරයට ආනාපාන දෙකම නොදැනී යන තැනකට ඒකත් මේකෙම ගොරෝසු අවස්ථාවක්. දැක දැක තිබුණු ආනාපානේ හොඳටම ගිහිල්ලා දැනෙන්නේ නැති වෙනවා. එතකොට යෝගාචර හරියට බය වෙනවා. ඊගාට මොකද කරන්නේ? මේ වැරදිලාද මං ඉස්සරහටද යන්නේ මං පස්සටද යන්නේ කියලා එක්ක හයියෙන් හුස්ම ගන්න. එහෙම නැත්නම් ඇත්ත කරලා බලන්න. එහෙම නැත්නම් සැක පහල කරන්න. එහෙම නැත්නම් හිත නින්දට වැටෙනවා. එතකොට පේනවා මේ නින්දට වැටෙනවා කියන එක මේ හිත තමන්ගේ භවය රැකගන්න කරන ෂට ප්‍රඥාව. හිතලා කරන එක නෙවෙයි. මේකට මුණ දෙන්න බැරි නිසා එක්ක හිත නින්දට වැටෙනවා. නැත්තම් හයියෙන් හුස්ම ගන්න පටන් ගන්නවා. නැත්තම් ඇද්ද කරනවා. නැත්තම් ශක පහල කරනවා. ඉතින් මේ නින්දට වැටෙන්නේ නැතුව, ශක පහල කරන්නේ නැතුව, ඇද්ද කරින්නේ නැතුව මේ කයි පුරුදු කළ යුත්තේ මේක තමයි ආනෙන්ජාපි සංඛාර කියලා කියන්නේ. සකස් කිරීම කිසිවක් නෑ. සකස් කරන්න දෙයක්වත් නෑ. මේක තමයි සුවිසුද්ධම தත්ත්වය. මේක තමයි පිවිතුරුම தත්ත්වය. මේක తాවකාලිකව දකිනකොට මට දැන් පින තියෙනවා. මේ ජීවිතේ මේ වන් දකින්න ඕන පින තියෙනවා. මට ශිල්පෙත් හම්බෙලා තියෙනවා. මට මේ දැන් ඒ යන්න ඕනේ પરමාර්ථයත් නිකන් අන්ධකාරේ වැස්ස වෙලාවක අකුණක් ගහලා තමන් ගැන පාර දැක්කා වගේ. අකුණු ගහන වෙලාවේ පාර දැක්ක පාරේ හරි කියලා. දැන් තමන් යමින් ඉන්නේ මේ පැත්තට කියලා දැනගෙන දිගට වැඩ කරනකොට මේ ආනින්ජාවි සංස්කාර වලට යාදෙන ජීවනතරව සකස් කිරීම තමයි ආරියෂ්ඨාංග මාර්ගය කියලා කියන්නේ. නැත්නම් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා මාර්ගය කියලා කියන්නේ. ඕක දැක්ක කෙනා ඊ타ත්ම කැපවීමෙන් තමන් ඒ දේ සාක්ෂාත් කර ගැනීම සඳහා අනිකුත් සීලුම දේ වෙනස් කරලා සියලු දේ පාවා දීලා ඒ නැවත නැවතත් නැවත නැවතත් හුස්ම දෙකක් අතර පිම්බීම හැකිලිමක් අතර මම ඔසවලා දකුණට බයපාරු වෙනකොට බල බල ඉන්න කෙනක් සද්දහඬ යනකොට සද්දක ඉඳලා ගඳකට යනකොට ගඳක ඉඳලා රසකට යනකොට එකම උනා සද්ද යහගෙන ඉන්නේ සද්ද රිද්ම අතරමැද හැම තැනම මේ පැලිර දකින්න මේ පැලිර තමයි සර්වචනංශේ සඳහන් කරන්නේ මේ සංස්කාරයන්ගේ තියෙන පුස්කම බොල්කම, හිස්කම, කොම්බේ. නමුත් ඉඳුරෝ ඇහැ කන දිවනාසය කවදාකවත් මේ පැලිර දකින්න නෙවෙයි හැදිලා තියෙන්නේ අවුරුදු 400 4000 ගණක් ආස්තික දේ දකින්න පුරුදු වෙලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ අවකාශයේ ගෝචර වෙන්නේ අවකාශය කියන tire තමයි මේ ඔක්කොම ඇඳිලා තියෙන්නේ අවකාශය කියන කැන්වස් එකේ තමයි මේ පඨවි ආපෝ තේජෝ වැඩ කරන අපිට කවදාකවත් ඒ පසුබිම පේන්නේ අපි දකින්නේ පට වියාපෝතේජෝ විතරයි. ඒක නිදර්ශනයක් වශයෙන් කියනවා රාත්‍රියට අහස දිහා බැලුවාම අපිට අහස අන්ධකාරයට පේනවා. හඳ පායනකොට ඇත්තටම හඳ දිලිසුණාට ආලෝකයේ හඳේ නෙවෙයි. ආලෝකයේ ඉරේ ඒ කියන්නේ ඉරේ එළිය හඳ තිබුණත් තත් අවකාශයේ තියෙනවා හඳ වගේ ආකාශ වස්තුවක් තිබුණොත් විතරක් අර ආලෝකේ ප්‍රකාශ බවට පත් වෙන නැත්නම් ප්‍රකාශ වෙන්නේ මුළු අභ්‍යවකාශයම තියෙන තද ආලෝකයක. නමුත් ඒක ප්‍රකාශ කරන්න ඒක හරවලා එවන්න වස්තුවක් නැති නිසා අපිට පේන අවකාශයේ අන්ධකාරයයි. නමුත් අවකාශයේ සම්පූර්ණ ආලෝකයක කිලිලා තියෙනවා. ඒ වගේ තමයි අපිට හඳ පේනවා. නමුත් මේ හඳ නැති තැන් වල ආලෝකයේ තියෙනවා ඒව පරාවර්තනය කරන්න දෙයක් නැති නිසා අන්ධකාරය පේනවා වගේ ඒක ඉඳුරන්න ගෝචර වෙන්නේ නැහැ නිසා හඳ දැකලා ලබනොම වංසාන්ද සේසෝ මී ගුණේනා ඉති වයි බයිලා කියේ. ඒ හඳට යහපැත්තේ තිය ආලෝකේ තියෙනවා ඒක පේන්නේ ඉතින් අපි හඳේ ආලෝක ගැන කතා කර කර මැරෙනකන් ඉන්නවා. කවදද තේරුම් ගන්නව හඳට යහපැත්තේ ওই තරම් ආලෝකයේ දිනවා අපි ඉඳුරන්න ගෝචර වෙන්නේ අපේ ඉන්ද්‍රයන් ටික ප්‍රකාශ වෙන්නේ. අනිත් වගේ තමයි පඨවි ආපෝ තේජෝ වායෝ හතරම ගෝචර වෙනවා. අවකාශයේ ගෝචර වෙන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ මේ ආනෙන්ජාවි සංස්කාර කියන එක අපිට ධාතු හරහා පෙන්නනවා නම් නැත්නම් මේ රූප හරහා අපි පඨවි ආපෝ තේජෝ බල බල බල බල බල බල හැම දෙකක් අතරමැදකම අවකාශයක් තියෙන බවට හිත හිමීට අරගෙන ඉතින් ඒක ලස්සනට එක දවසක් ඒ බුරුමේ පන්දි ස්වාමීන් වහන්සේ මතක් කරා. උන්වහන්සේක ගෙන හැරපෑවා. මම හිතන්නේ ඒක කාටත් ටිකක් උදව් වෙයි කියලා. ඒ දවස්වල තිබුණ black and white TV එක විතරයි. ඒ දවස්වල color එක තිබුණේ මම දන්න විදිහට. ඒකේ dots වැටෙන වෙලාවේදී තිත් ඇවිල්ලා වැටෙන වෙලාවේදී ඒ හරියට වර්ගාංගලකට මෙන්න මෙච්චර ගාණක් තිත් වැටෙනවයි කියලා තාක්ෂණයක් තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේ කියනවා ඒ එක ආලෝක පුංජා ආලෝක ලපයක් ආවම හොඳට විවේකීව බලන්න කියනවා ඒ ආලෝක ලපේට ඇතිවීමක් තියෙනවා පැවතීමක් තියෙනවා නැතිවීමක් තියෙනවා කෙල කෝටියක් ආලෝක ලපාවත් ඒව හැම එකටම ඒකටම ආවේනික ඇතිවීම පැවතීම නැතිවීම තියෙනවා කවදාකවත් අර පුංචි ඉඩ තුල ආලෝකය තිත්තාට දෙකක් ගැටෙනවා දැකලා තියෙනවද කියලා දෙකක් ගැටෙන්නේ. හැම වෙලාවෙම දෙකක් අතර ඉඩක් තියෙනවා. ඉඩ පේන්නේ නැහැ. කාලේ ඉඩක් තියෙනවා, දේශේ ඉඩක් තියෙනවා. ඒ නිසා තික් කෝටි ගාණක් වැටුණට දෙකක් කවදාකවත් ගැටෙන්නේ නැහැ. මිනිස්සු දෙන්නේ කීටියක් ගැටෙනවා. ආයි කතා දෙකක් නැහැ දෙන්නේ එකතු වෙච්ච ගමන් ගැටෙනවා. මෙන්න මේ නිසා පේනවා ආලෝක කිරණයක් ආවා තිරේ වැදුනා ඊගාව කිරණේ එන්නකොට අරකේ හමාරේ සහ මේකේ ආරම්භය අතර පුංචි ඉඩක් තියෙන්න ඕනේ නැත්නම් සුද්ධ නෑ මේක. ඒ වගේම දෙකක් එකවරේ පේනකොට තිරේ ඒ දෙක අතර දෙකක් පේන්නේ මැද හිස්තනක් තියෙනවා. මේ හිස්තන අපි දකින්නේ අපිට පේන්නේ ආලෝක මොකද අපේ හිත මේකට ඉත කියනට ඉඳුරන් ගෝචර වෙලා තියෙන භාව ප්‍රඥාත්‍ය දකින්න පමණයි. ඇති දේ දකින්න ප්‍රමණයි. නමුත් මේ ඇති දේ තියෙන විශාල හිස්තැනක, විශාල නැති දෙයක, අවකාශයක අපි කොහොමද අවකාශයට හිත මෙහෙවන්නේ? අවකාශයේ හිත මෙහෙවන්න තියෙන්නේ ඉස්සෙල්ලා ප්‍රකාශිත දේ බලලා බලලා බලලා ඒක අන්තිමටම විස්තර කරලා බලන්න. බලන්න බලන්න යනකොට අන්තිමට අප්‍රකාශිත දේ හෙලි නොවි බැරි මට්ටමට යනවා විද්‍යාඥයාට තියෙන භෞතික වස්තු සියල්ලම මැනලා බලනකොට තේරුණා සියලු භෞතික වස්තු විස්තර කරන්න පුළුවන් අවකාශයෙන් 104කටත් වැඩි අඩු ප්‍රමාණයක්. ඊටු 96ම ඩාර්ක් මැටර්. දැන් කියනවා ඒ ඩාර්ක් මැටර් කියලා ගත්ත ද්‍රව්‍යය කාටවත් ඔප්පු කරන්න බෑ. ඉන්ද්‍රයකට අහුවෙන්නේ නෑ, යන්ත්‍රයකට අහුවෙන්නේ නෑ. ඒකෙමුත් 126ක් ඩාර්ක් මැටර් 170ක්ම ඩාර්ක් එනර්ජි කියලා જાතියක් කතා කරනවා දැන්. ඒක ඩාර්ක් මැටර් කියන එකටත් වැඩිය අද්‍රව්‍ය පැත්තේ තියෙනවා. ඒ නිසා මුළු අවකාශයම ගත්තාම මේ ග්‍රහයෙක් එහෙම නැත්නම් සූර්යයෙක් හම්බ වෙන්නේ අවුරුදු කෙල කෝටි ගමනක් ගියාට පස්සේ. කොටින්ම කියනවා අභ්‍යවකාශය යානයක් මහ පොළවේ නැත්නම් ගුරුත්වයේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ඨ පැනනට පස්සේ හීලියම් අණුවක් හම්බ වෙන්නේ හැතැම්ම තුනක් යන්න ඕන. එක හීලියම් අණුවක් හම්බෙලා තවත් හීලියම් හීලියම් විතරලු තියෙන අවකාශයේ ඒ තරම් විරලයි. දැන් මේ වාතසාගරයේ අඩියට ගියාම මේ එක අල්පනිතිතු දත්තරම ප්‍රදේශයක කොච්චර දෝ වායු කොටස් තියෙනවා. නමුත් එහෙල්ල ගියාම අඩු ගානේ වාතේවත් සරුවචනංශේ මේ මුළු සියල්ලම දැකලා තමයි කිව්වේ මේකේ උඹලට මහ පොළොව මහ ලොකුයි. ඕකේ මේ කොල්ලු පිටියේ ඉඩමක් ගන්න ගියාම ලක්ෂ 5ක් මේ පර්ච් එකක්. අම්බෝ එතකොට ඉඩම කියලා කියන්නේ මහා ලොකු දෙයක්. ඒ විදිහට බලනකොට. නමුත් මුළු විශ්වයම ගත්තොත් විශ්වයේ සූර්යග්‍රහ මණ්ඩල විශ්වයට තියෙන තැන ගත්තොත් එතකොට මේ සූර්යග්‍රහ මණ්ඩලයේ ක්ෂීරපතේ තියෙන තැනට සාපේක්ෂව ගත්තොත් කොල්ලු පිටියේ මේ පර්ච් එක කොහෙද මොකද්ද මේ කතා කරන්නේ? කොහෙද මේ අල්ලගෙන නටනට ඉන්නේ මොකටද මේ? ඒ වගේම බුද්ධාන්තර දෙකක් අතර කාලයත් එක්ක බලනකොට මොනවද මේ අල්ලගෙන තියෙන්නේ? නමුත් මේ නඩු කියන්න ගියාට පස්සේ ඒ කතා හරියන්නේ මගේ මායිම හරියට මට ඕන. ඉතින් ඒ විදිහට මේක දිහා මේ පුලුල් දර්ශනය සහ මේ පටු දර්ශනය දිහා බලනකොට සර්වඥාන්සේ එදා කියපු දේ පුඤ්ඤාභි සංස්කාර වලට වැඩි අපුඤ්ඤ ආනඤ්ඤාභි සංස්කාර හොඳයි. මොකද ඒකයි ප්‍රകൃතිය කියපු දේ අද මේ විද්‍යාවෙන් පොඩ්ඩකට කිට්ටු කරලා තට්ටු කරගෙන එනකොට වෙනදටත් වැඩිය බුදුහාමුදුරන්ගේ රැස්වි දෙන්න පටන් ගත්තා. දැන් වෙන කිසි නැහැනේ මේ ගැන කතා කරන මොනම සාස්ත්‍රුන් වහන්සේනමක්වත් නැහැ. උන්වහන්සලා කිව්වේ පළවෙනි දවසේ මේ දෙයයන් වහන්සේ මොකක්ද කිව්වා. දෙක තුන්වෙනි දවසේ තමයිලු දවල් සහ රාත්‍රී දෙකම ඇව්වේ. ඉතින් අහනවා ඊට ඉස්සෙල්ලා දවස්වල දවස් තුනක් කියලා ගණින්නේ කොහොමද රාත්‍රියේ දවල් නැත්තම්? තුන්වෙනි දවස්වල ඉර ඉර හඳම ඊට පස්සේලු මේ උදේ දවල් ආවේ. ඉතින් අනිත් දවස් තුනක් කියලා මනින්නේ මොකෙන්ද ඊට ඉස්සෙල්ලා? කියන කියන බොරුව ටිකක් විනාඩි 5ක් 10ක් රඳන්න කියන්න එපා බොරුවක් කියනකොට. එහෙම බෑ. බොරුව එළි වෙනවා. සරුවත් යනාංශ කීපක ගලියේ ගැහුවා. උරගාලා බැලුවත් එnde එnde පේන්න පටන් ගන්න මේ ද්‍රව්‍ය කියලා අපි මේ ඊර්ෂ්‍යා කරන, අපි ක්‍රෝධ කරන, අපි ප්‍රේම කරන, අපි තණ්හ කරන දේවල් නෑ කියන්න බෑ. නමුත් අවකාශයත් එක්ක බලනකොට ඒක පොඩි දූවිලි කඳුලක් තරම් දෙයක් නෑ. මේකට අපි කොච්චර මිනිස්සු රණ්ඩු කරනවා. අපි කොච්චර ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන්න කරනවා. ඒකට අපිට කවදද අපේ හිත අපේ භාවනාව අපේ මානසිකාරය අවකාශයට යොමු කරන්න පුළුවන්. මොකද අවකාශය රණ්ඩු නෑ. අවකාශයේ දේශ සීමා කරලා නෑ. ඒ නිසා අවකාශයට යන්න අර උනන්දුව මෙහෙවීම කොහෙන් එනවද කියන්නේ. කාමයට යනකොට මෙහෙවීමට ආනිසංස එතන එතන ලැබෙනවා ආධිනවක් ලැබෙනවා. මොකද අවකාශයේ වගේ නැත්නම් පුඤ්ඤාපි සංස්කාර වල සාපේක්ෂව ආනන්ජාපි සංස්කාර වලට යනකොට ලාභ සත්කාර සම්මාන සිලෝක කියන විෂය ක්ෂීණ භාවයට යනවා. ගන්න දෙයක් නැතු වෙනවා. ඉතින් ඒ තියෙද්දි මේ ගමන යන මිනිහටයි යෝගාවචරයි කියලා කියන්නේ. ඒ තියෙද්දි මේ යන මේ ඌට වඳින්න වටිනේ. ඒක කතා කරන දෙයක් නෑ මොකද කාමයට දුවන එකේ නම් තිරසනාට තියෙනවා ඒක. නමුත් මිනිස්සයා කාමයේ කාමේ නැතුව මනුෂ්‍ය ජීවිතේ පාත් ගන්න බෑ. ඒක ප්‍රයෝජනෙයි සලකලා නිහතමානීව අල්පේච්ඡව ගත කරන්න. ඒකේ කිසිම ප්‍රශ්නයක් සබ්බ්‍ය සබ්බ්‍ය කාම දෙයක් තියෙනත් ඕන. ඊට පස්සේ අපි ජීවිතේ යම් ප්‍රමාණයක් වෙලාව ගන්න ඕනේ මේ අවකාශය දිහා බලන්න රූප ගැන බලනවනම් එහෙම නැත්නම් මේ පුඤ්ඤාවි සංස්කාර වල ඉඳගෙන අපුඤ්ඤාවි සංස්කාර අගය කරන්නේ. මේක තමයි අමාරුම තැන. මොනම කෙනෙකුටවත් ඒක සාධාරණීකරණය කරන්න බෑ. ඒ වගේම ඔප්පු කරන්න බෑ. තව කෙනෙකුට වරෙන් කියන්න බෑ. හැබැයි අපුඤ්ඤාවි සංස්කාරෙන්ලා පුඤ්ඤාවි සංස්කාර වලට නම් කියතේ. පින් කරන්න ඕනේ කියනකොට ආ ඕන කෙනෙක් පර්ස් එක ඇරලා පටන් ගන්න කීයක් ඕන මගේ සම්මාදම කොච්චරද කියලා පටන් අරගන්න. ධම්මදිව යනවයි කිව්වොත් එහෙම අමගේ නමක් දාන්න කියනවා. ඒවට ඕන තරම් තියෙනවා. මේ අපුඤ්ඤාවි සංස්කාරයට යන්න පටන් අරගත්තොත් මේ බුද්ධ ධර්ම නැති කරන්න හදනවා. හරි මේ කියලා මං කියන්නේ මේ බාහිර නිදර්ශනෙ පින්නොට අපේ හිතෙත් ඔකම තමයි වෙන්නේ. ඒ නිසා කවදා හරි යෝගාවචරය ආයේ ආස්වාද ප්‍රසවාස දෙකේ අතරමැද අර ටෙලිවිෂන් මේකේ වැඩ ඩොට් දෙකක් අතර මැද හිදසක් තියෙනවා වගේ ඒක කාලෙත් තියෙනවා දේශෙත් තියෙනවා මේකේ හැම සිද්ධියකම ශබ්දක රූපික ගන්ධක රසක භාෂක හිතවිල්ලක මානසික ආවේගයක අනුශේ ධර්මයක පටවියාපෝ තේජෝ අය හැම එකක්ම පුරුද්දලා හදපෙක පූට්ටුවක් එහෙම නැත්නම් ඝණයක් කියලා ගත්තට මේකේ මවාගත්ත ඝන සංඥාවක් තියෙන එක වෙන් කරලා බැලුවොත් මෙන්න කලාප කියන නම වඩා නම්බුකාරයි කියලා බුදුහාමුදුරු යෝජනා කරනවා. කලාප කියනවා. නිසා කලාප කියන පැත්තෙන් බැලුවොත් එහෙම මේ ඔය ක්වොන්ටම් කියලා කියන්නේ ශක්ති පුංජයක්. ශක්ති ටිකක් ඒක තැනක දියසුලියක් වගේ ගහුනට පස්සේ ඒක වෙනම කැපී පෙනෙන පද්ධතිය. ඒ වගේ මේ පටවියාපතේජෝ කියලා කියන්නේ වගේ ශක්ති එක එක තාල වලට ගුලි වෙලා. නමුත් ඒව ආයෙ ශක්ති බවට පත් වෙන්න පුළුවන් ඕනේ ද්‍රව්‍යයක් අද්‍රව්‍යයට හරවන්න. ඕනේ අද්‍රව්‍ය ද්‍රව්‍ය වලට ඕනවට හැරෙන්න පුළුවන්. ආහන්න මේ විදිහට ද්‍රව්‍ය අද්‍රව්‍ය දෙක හැරෙන මේ දේවල් මේක මගේ මේක උඹේ කියන. නැත්නම් මේක මම මේක මගේ නෙවෙයි කියහගෙන මේ හදාගෙන තියෙන දේශ සීමා අරගලයේ නිසා මොන්න තරම් මම මං කියාගත්ත දේ රකින්න මං කියපු දේ අභිවර්ධනය කරන්න මං කියන දේ අනුකෙන් ආරක්ෂා කරන්න කොච්චර මානසික අසහනයක් ගන්න. තවදා හෝ පුඤ්ඤ අපුඤ්ඤාපි ආනින්ජාවි සංස්කාරයට ගියාම අන්නේ වෙහෙස නැහැ. මොකද Tamange අවධානය යන්නේ ද්‍රව්‍යයෙන් අද්‍රව්‍ය පැත්තට. අද්‍රව්‍යට සමාදන් වෙන්න වෙන්න නඩත්තු වියදමක් නැහැ. ඒක මගේ නෙවෙයිනේ. ඒක නඩත්තු කරන්න දෙයක් නැහැනේ. මෙන්න මේක තමයි හේතු ගන්නට අමාරු. මේ නිසා සංස්කාරවල තියෙන ඉන්ද්‍රයන්ගේ තියෙන නැත්නම් සංස්කාර නිසා ඉන්ද්‍රයන්ගේ තියෙන ඇති දෙයට ආස්තිකත්වයට තියෙන ආශාව කෙනෙක්ගේ දෝෂයක්වත් අකුසලයක්වත් නෙවෙයි. ඒක න්‍යාය ධර්මයක්. ඒක හොඳට තේරුම් අරගෙන මේ ආස්තිකත්වයට බැඳී තියෙන මේ හිත ආස්තිකත්වයේ 100%ක්ම පෙන්නලා ආස්තිකත්වයේ තියෙන මොන වගේ තැනකද කියලා හොයන්න පටන් අරගත්තොත් ඒ තියෙන තැනට අපි කියන අවකාශය කියලා. අන්නේ අවකාශය දැකපු දවසේ තේරෙනවා මේ ආස්තිකත්වයේ බලනකොට අවකාශය කොච්චර ලොකු දෙයක්ද සංසාරේ කවදාවත් දැකලත් නැහැ, ගෝචර වෙලත් නැහැ. හැබැයි ඒක මනින්ද්‍රියට ගෝචර වෙනවා. ඇහැට, කනට, නාසයට, දිවට, කයට ගෝචර වෙන්නේ මනින්ද්‍රියට ගෝචර වෙනවා. අන්නේ ගෝචර වෙන මනින්ද්‍රියට ගෝචර වීම විද්‍යාව කියන්නේ গুপ্ত ධර්මකය. එව්වා නිකන් මිස්ටික්ස්. එව්වා අපි අපි ගණන් ගන්න යවුවා. අපි ගණන් ගන්නේ ඇහැට, කනට, දිවට, නාසයට අහුවෙන ටික විතරයි. ඒ නිසා විද්‍යාව මොන්ටිසෝරි පන්තිෙන් කවදාවත් උඩට එන්නේ නැහැ. දැන් ඒ නිසා විද්‍යාවක් හදාගෙන තියෙනවා මයින්ඩ් සයන්ස් කියලා. අලුතින් අලුතින් හදාගෙන තියෙනවා මේ මනස ක්‍රියාත්මක හැටි බලන්න ඒකට ඒගොල්ලෝ වැඳගෙන ආශියාකරයට එනවා. ආශයකට ඇවිල්ලා උඹලා කොහොමද මේක මෙතකල් රැක්කේ? අපි කොහොමද මේක මේ දන්න භෞතික විද්‍යාව හරහා කරන්නේ කියලා පුංචි සම්නිවේදනයක් දැන් අවුරුදු 20ක ජීක කාලයක පවතිනවා. ඒව පිළිබඳව කියවුවොත් එයත්න්න මේ අර පටලවාගත්ත මනසට මේක තේරුම් ගන්න කොච්චර අමාරුද කියන එක තේරෙයි. හැබැයි පස්සේ Tamanටම තේරෙයි භාවනා කරනකොට මමත් මේ අදහසට කොච්චර ප්‍රතික්‍රියා කළා තියෙනවා. මම වුණත් භාවනාදී මෙච්චර පෙනෙද්දී, මෙච්චර දැනෙද්දී ඒක නොබලා, ඒක මගාරවල නැවතත් රූපෙන් රූපයට ගැටලන්න, ආස්තිකෙන් ආස්තිකත්වයට ගැටලන්න අනේ අපි හිත ගන්න උත්සාහය. කවදා හෝ මේ ගැටලීම කරන තණ්හාවට පෙන්ෂන් දීලා ඔබ පැත්තකට වෙයන් කියලා හිස්තන හිස්තන වශයෙන් බලන්න විශාල අවිද්‍යාවේ දුර්වීමක් සහ විද්‍යාවේ පහළවීමක් ඒ වගේම බුදුචානන්ස අපිට පෙන්වන මේ විප්ලවීය දේ පිළිබඳ සූදානම් ශරීරයෙන් ගියොත් ආනෙන්ජාවි සංස්කාරය හොඳයි පුඤ්ඤාවි සංස්කාරයට වැඩියි. ඒක නිසා යෝගාවචරයට ඉන්ද්‍රිය ධර්ම වඩ아가න යනකොට අපි කියන්නේ ශ්‍රද්ධාව, වීර්ය, සතිය, සමාධිය, ප්‍රඥාව මේක නිකන් මේ ඒ වඩාගෙන යන ඉන්ද්‍රිය හරහාම මේකේ තියෙන බොල් ගතිය පෙන්නවා. භවනා කරගෙන යනකොට ශ්‍රද්ධාව 100 100ක්ම නැති වෙලාවක් වෙනවා. ශ්‍රද්ධාව කඩිලා යනවා. Tamanට එක්ක වැරද්දක් වෙලා, එහෙම නැත්නම් නොසන්දාලකමක් වෙලා, වැරදිලා වැරදුනාට පස්සේ පුදුමාකාර පශ්චාත්තාවයටපත් වෙනවා. මං ඉස්සර දන් දෙන කාලෙවත් මට මේක උනේ නෑ. සිල් ලකින කාලෙවත් නෑ. දැන් භාවනා කරද්දි මට තිබිච්ච ශ්‍රද්ධාව නැතුව ගියා. එහෙම නැත්නම් මේ භාවනා කරනකොට එපා වීම එනවා. දමල ගහලා යන්න හිතෙනවා. ඒක කොච්චරද කියනවනම් වහකන මට්ටමට එනවා. කොච්චර බෙල්ල තියෙන මට්ටමට එනවා. නමුත් ඒකෙන් විහාස්‍යයක් බුදුහමතු මත කරලා පෙන්නනවා. උඹේ ශ්‍රද්ධාව ශ්‍රද්ධා ශක්තියක් බවටපත් වෙන්නේ ශ්‍රද්ධාව කැඩිච්ච වෙලාවේ සැලෙන්නේ නැතුව ඉන්නවනම් තමයි. මම මේක නැවතත් කියනවා. මේ ශ්‍රද්ධාවට පන්නරේ හිටින්නේ උඹේ ශ්‍රද්ධාවට බල කැවෙන්නේ ශ්‍රද්ධාව කැඩුනයි කියලා නොසැලෙන තරම් ශ්‍රද්ධාවක් තියෙනවා. අවික්කප්පසාදී කියලා කියනවා. ඒ කියන්නේ ශ්‍රද්ධාව කඩලා කැඩිච්ච ශ්‍රද්ධාවට නොසැලෙන ගතිය කියලා කියන්නේ මෙන්න අෂ්ටලෝක ධර්මයේ කම්පාන වීමේ අලුත් අර්ථකථනය. දැන් තමන් අෂ්ටෝක ධර්මයේ කම්පාන වීම සඳහා පාවිච්චි කරන්නේ තමන්ම වඩාගත්ත ගුණ ධර්මයක් වෙන ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව නැති වුණාට ගාලල්ලා ඒක වනින්න ආයෙ සද්ධාව ආපු දවසේ වැඩ කරගෙන යනවා. නැති වුණා වගේ කියන්නෙත් නැහැ. ඒ වගේම වීර්ය නැති වෙනවා හිටගෙන නිින්ද යනවා. ඒ ශක්මන් කරනකොට එහෙම ඔළුව තෝන්තු වෙන්න ගණන් ගන්නවා. මේ නිකන් නිදිවේත් පෙති දෙකක් එකවර ගැහුවා සයිස් එකට නිදිමත එනවා. ඉතින් ඒ වෙලාවට හරි ලැජ්ජයි. මොකද අනික කුල බොහොම ජයක සක්මන් කරනවා. මට හිතෙනවා ඒ වෙලාවේ නිකන් ඔළුවට කොට්ටේ තියාගන්න පුළුවන් නම් නිකන් හිටගෙන කණුවක් අල්ලගෙන හිටියත් නිින්ද යනවා. ඉතින් ඒ වෙලාවේ හිතනවා යකෝ මම යෝගාවචරයේද මේ මොකද වෙලා තියෙන්නේ කියලා. ඉතින් එතකොට හිත සැලෙනවනම් වීරියමදි. මෙහෙම වෙනවා. මේ ජීවිතේ මෙහෙම වෙනවා. ඒකට නොසලී ඉන්න පුළුවන් ගතිය හරහා දැන් ඉස්සෙල්ලා අපි නොසලී හිටියේ සැපට, දුකට, ලාභයට, පාඩුවට, වේදනාවට, සුඛයට. දැන් අපි පුරුදු කරන්න වෙනවා මේ භාවනා විදි හම්බෙන අතිරේක විශේෂ පුහුණුවක් පන්තිය උද්දුමාකාර වේදී නිදිමතක් වෙන්න පටන් නිදිමත වේදනන්නේ කම්මැලිකම අලසකම. අර ඒක නම් ඉතින් භාවනා කළම නෙවෙයි ඒ පාසක මහත්තයෙක් කියනවා මම කැමේසි ඉඳගෙන ඉඳගත්තට පස්සේ අත දිගහැරලා ගන්න තියෙන මාළු ගන්න නැතුව ළඟ තියෙන එකෙන් කාලා නිකන් ඉන්නවා. උයන අම්මා කොච්චර මහන්සිලාද ඔය මාළු හත අටක් හදාන්නේ. ඉතින් ආරය හිතනවලු හරි කම්මැලිලු අර එහාට ගිහිල්ලා අත දිගහැරලා ගන්න. අර තියෙන මාළු බෙදාන කනවා. පින්න පාද බෙදන්න ගියාම තමාරු මාළු 32 දාන බෙදෙනවා. ඔක්කොම බාරගත්තොත් බැකෝ එකක් ඕනේ බත් ටික බඳු කරගන්න. මොකද ඒ තරම් උඩට දා. ඉතින් එකක් දෙකක් අරගෙන අත වහනකොට අර අම්මලා මූණ දිහා බලනවා මල ගෙදරක රෝම් පිටිනේක මූණ හදාගෙන වගේ අයියෝ මෙච්චර කරන උයන් ඇවිල්ලා මේ ස්වාංශය බාරගන්නේ ඒ ටික හුයාගෙන අනාගෙන කන්නක් අම්මලී හිටියා. එපා වීමක් වෙනවා. ඒ කියන්නේ මේ මෙච්චර රසම මේ මනුස්සය අවුරුද්දක සැරයක් ඇවිල්ලා තෙලෙන් අත හොදලා, කිරෙන් හදලා, තෙලෙන් අත හොදලා බෙදලා යනවා. කන්න කම්මැලි. මොන જાති කෙනක් දැම්මත් එපා වෙන වෙලාවක් එනවා. සතිය නැති වෙනවා හොඳටම තේරෙනවා. දැන් ඇති සතියෙන් හිටියා දැන් පිස්සු කෙලින්න ඕනේ. ඒ වගේම හිත පිස්සු කෙලිනවා. එතකොට එනවා බුදු අම්මේ මේක උත්තර අමාරුවෙන් ඉගෙන ගත්ත දෙයක්ද කොච්චර මේ අල්ලගත්ත දෙයක්ද ඕම් බලාපන් පැය ගණන් සතියේ. ආයේ සතියේ ඉන දවසට හිතෙනවා චිෂ් මං වාගේ මිනිස්සෙක් වෙච්චර අමාරුවෙන් හොයාගත්ත සතියට මේ වගේ පාහරකම් කරනවනේ කියලා ඒත් සරුවත්යන්ස කියනවා සතිය නැති වුණත් නැති වුණා කියලා සැලෙන්නේ නැති දවසට තමයි සතිය පන්නරේ හිටින්නේ සතිය බලවත් වෙන්නේ ඒ වගේම සමාධිය බොහෝම ලස්සනට නිකන් ඉර ඇඳපු දිගේ යටි යනවා වගේ බොහොම ලස්සනට යන්න පුළුවන් හුදු ලස්සන සමාධියක් හිටන සමාධිය. ඒ කියන්නේ කියලා වාඩි වෙන්න පුළුවන් තා විනාඩි 10න් මට ආනපන සංසිඳනවා මට ආලෝකය පහන්න මට හොකයි නැති වෙනවා. අනේ ඉඳපු ගමන් හුවක් කිත්තක් ගලේ ගැහුවාගේ නන්නත්තර වෙලා කබරෑ පොලේ ගැහුවාගේ ගණ්ඩ දෙයක් නැති සමාධිය නැති වෙලාවක් වෙනවා. ඒ වෙලාවට හැම දහංගටම දානවා කොහොම හරි ආනපන දෙන කොහොමඩක්වත් බෑ. මොන જાතියෙන් කෙරුවක්වත් බෑ. පේන ආසන්න කාරණාවකුත් නැහැ. ඉතින් එතකොට යෝගාචරය යෝග ජීවිතය අතාරින්න නැතුව මේක හැටි මේ සමාධියත් අනිත්‍ය ධර්මයක්. ඔක එනවා යනවා. උහිට වැඩිය හොඳ දේ තමයි මේම සමාධිය තිබුණා නැති වුණාට සැලෙන්නේ නැතුව ඉන්න පුළුවන්. විචිත්තේ න කම්පතිති සමාධි බලක්. විචිප්ත මනස ආවයි කියලා කම්පා නොවන විදිහට. ඒකට ප්‍රඥාවෙත් හොඳට පිරිසුදු තේරණ ගතියනවා. සමහර ලාවට ඒ කිසිම දෙයක වටිනාකමක් නැත්තේ නේ. මේ භාවනා කරන්නේ ඉස්සලා ජීවිත ආවට වැඩිය නුරුස්නා ගතිය ඉන්න පටන් ගන්නවා. හරියට දේවල් පිළිවෙලට හරියට උනේ නැත්තම් එපා වෙන ගතියක්. ඒකම ළඟ ඉන්න කෙනා මොන දෙයකටවත් නුරුස්නා. මොන කොච්චර දෙයකටවත් නුරුස්නා. මේ උපස්ථාන ආවනසරත් එපා. මෙන්න මේ වගේ එනවා නිකම්ම මුස්පේන්තු නෑ එහෙම නැත්නම් මුස්පේන්තු නෙවෙයි ඒකට හොඳ වචනේ මේ අම්මතර මානසිකත්වය එනවා. ඇවිල්ලා හිතන මේක මට ඉස්සර නම් මම නිකන් මේ භාවනා කරන්න ඉස්සලා පැවිදි වෙන්න ඉස්සලා මේවා මෙහෙම තිබුණේ නැහැ මිනිසුන්ට ගුණේටවත් සැලකුවා දැන් ඒකක් නැහැ. ඒත් ආයසරයක් අර කියන ගුඩේ එනවා. ආන්න එතනදී ඒ වගේ ඒ ගුණයහපත්කම නිමිතර ප්‍රඥාව සඳහන් කරන ප්‍රඥාව නැති ඔලොමල වැඩ කරද්දි ඉතින් මේක මොකද කරන්නේ මේක අනාත්ම දෙයක් මේක අනිත්‍ය දෙයක් කියලා ප්‍රඥාව නැති වෙලා අවිද්‍යාව නොදැන්න ගතිය ආවට නොසැලෙන ගතිය ඒම හරහා මේ අපුඤ්ඤාවි සංඛාර තේරුම් ගන්න කෙනාට මෙතෙක්කල් හොඳ පැත්ත විතරක් බලාගෙන ගිය ගමන අංශභාග බව තේරෙන්නේ වෙනවා. සැප පමණක් හොයාගෙන ගියේ. සද්ධාවම හොයාගෙන ගියේ. නමුත් එතන මධ්‍යම ප්‍රතිපදාව අන්න එතන තමයි මේ ආගම ධර්ම දෙක වෙන් වෙන තැන. ධර්මයට යන්න නම් සැපට දුකට දෙකට සමසේ සලකන්න. වේදනාවටයි සැප වේදනාවයි දුක් වේදනාවයි දෙකසේ සමලකරන. විශාල තැනක කාසේ යසසක ගත කෙරුවත් ආයසක ගත කෙරුවත් සමසේ සලකන්න. එවෙන්තන් සද්ධාව ජීවනත් හොඳයි නැතත් හොඳයි. ආදි වශයෙන් මේ දේ විස්තර කරන්න ගියාම භාවනා නොකරන පිළිසකට මේක කිව්වොත් කොහොම හිටියද කියලා හිතන්න. භාවනා හෝ සතිය හෝ දන්නේ නැති පිළිසකට මේක කියන්න ගියොත් අර මේසොර දෙන දාහනවත් දෙයිද? මේ යටතට්ටුවට ඇහුනොත් මේක අමාරු කියනවා මේ මයිස් දාලා දෙන්න කියලා යටට. දැම්මොත් දාන්නේ හම්බෙන්නේ නැහැ හෙට. මුතු බල්ලටල අහගෙන හිටියොත් මේ මොනවද මේ අපි බත්තිය කාලා මේ ස්වාමීන් වහන්සේලා කතා කරන්නේ කියලා හිතුවොත් එහෙම හිතයි මොකක් හරි වයර් මාරු වෙලා කියලා. ඉතින් ඒ නිසා මේ පුඤ්ඤාභි සංස්කාර ඉඳලා මේ ආනින්ජාභි සංස්කාර වලට යන ගමන අර පිටට ගිය රොකට් එක ආය එනකොට පුච්ච ගන්න නැතුව, කෙලින්ම වද්දා ගන්න නැතුව ගානට බස්සනවා වගේ. ඒ නිසා සරුවචනාංශය මේකට වග කියන්නේ නැහැ. කිසිම මම උඹලා ගලව ගන්නම් කියන ගැළවීමේ හමුදාවක් සරුවත් වෙනාංශ ළඟ නැහැ. සරුවත් වෙන කියන ප්‍රඥාව තියෙනවනම් මේක හිමීට බස්සපන්. හරියට නිකන් අංශ කහයට ගෙඹුරු වාත ධාරාවට මේ වාතය කියලා කියන්නේ බැලු බැලමට හැප්පෙන දෙයක් නෙවෙයි. මොකද ඒක පුපුරන තරම් ප්‍රමාණවත් මේ බැස්සන බැසිල්ලේදී මම දැකලා තියෙනවා ඒක ගැන සරුවචනාංශික වචන නම් ගොඩාක් තියෙනවා ලක්ෂ කෝටි ගණන් ගන්න පුළුවන්. මේක පිටිපස්ස ලස්සනට ලියවිච්ච පොත් දෙකක් ඉංග්‍රීසියෙන් ලියවිලා තියෙනවා. මේ ජොනතන් ලිවින්ස්ටන් සීගල් කියලා ජෝන් බක්ගේ පොතේ ඒ මනුස්සයා විස්තර කරනවා ඒ මනුස්සයා මේ භාවනා අධ්‍යාත්මක නෙවෙයි නව කතාවක් කියවන්නේ. ආපහු මෙතෙන්ට එන හැටි. ඉතින් කියම ඔය මේ නීචේ ලියලා තියෙනවා තස්පේක් සල්සූස්රා කියන පොතේ පළවෙනි පරිච්ඡේදය. ආපහු මේ යමක් පින්පව් දෙක නැති සාමාන්‍ය දේ පිළිගන්න තැනට එන එන ගමන ඒක පටන් ගන්න සල්තුස්ත්‍රා කියලා කියන පරිශයාගම ඇති කරපු ඇති කරපු නායකතුමා දැන් එයා ඇත්තෙත් නැහැ පරිශයාගමත් නැහැ බොහොම පොළු පිටා ඉන්නේ මෙයා ඒකට පණ දීලා පෙන්නනවා මේ ਸਰුවචනාංශයේ මේ පෙන්නන උපේක්ෂාව කරු කරන හැටි එහෙම නැත්නම් ඒ තාදී ගුණය කරු කරන හැටි නොසැලෙන ගතිය කරු කරන හැටි මම හිතන්නේ ඒක තමයි සාහිත්‍යයේ අන්තිම సౌందర్యාත්මක තැන. සාහිත්‍යයක් ගමු වෙන්න නෝක පෙන්වන්න. අයෝ කාමෙට නෙවෙයි ලපනම වන්දන කියන සින්දු කියන්න නෙමෙයි සාහිත්‍යය තියෙන්නේ. ඒක ඕන පිස්සෙකුට බල්ලොවැල්ලියෙක් කරන වැඩේ. එහෙමනේ ඒක හරහා ගිහිල්ලා පෙන්වන්න ඕනේ. උඹට ඔයිට වැඩිය හිතා ගන්න බැරි සැපක් තියෙනවා. නිරාමිෂ නෙවෙයි අවේදිත සුඛයක් තියෙනවා. පුඤ්ඤාවි පුඤ්ඤාවි සංකාරහන පුඤ්ඤාවි සංස්කාර වෙන්න පුඤ්ඤාවි සංස්කාරෙන් ගෙනියන්න ඕනේ ආනන්‍යාවි සංස්කාරන්ට ඒකයි මේ ත්‍රිපිටකයේ තියෙන වටිනාකම මේ ත්‍රිපිටකේ ඇඳලා තියෙන ඊරෝන්නොත් එන්නේ ඉතින් ඒකේ එහාටම යනකොට ඒක ශුඤ්‍යතෝ තුච්ඡතෝ රිත්තතෝ පරතෝ අනත්තතෝ කියන පද පහ තමයි ඉතුරු වෙන්නේ සුද්ධ කරන සුද්ධ කරන සුද්ධ කරන ගියාම අන්තිම ලෙටර් මේකේ තුච්ඡ භාවය මේකේ රිත්ත භාවය මේකේ අනාත්ම භාවය හරතෝ ගතිය. නමුත් ඒක ඒ ඒ කියන දේ අපි සාම අමාරු තේරුම් ගන්න බැරි මහා ගැඹුරු භාවයකට ආරෝප ආරෝපණය කරන්න ගියාට මරණ චිත්තක්ෂණයේදී මරණ චිත්තක්ෂණය ඔතෙන් ගිර තමයි නැතර වෙන්නේ. අපි මොන පෙන්කෙලි කෙලියත් මොන දහංගට ගැහුවත් මරණ චිත්තක්ෂණය මොකද වෙන්නේ? එකකින්වත් වැඩක් වෙයි කියලා හිතනවා. කක්කත්. ඔය පින්පව් දෙක තිබ්බ සංසාරයක් ගැට කල දෙයි. ඔය ඉටි ඉස්සල දැනගෙන හිටියොත් මේ පිනපව දෙක හරහා ගිහිල්ලා පව් පින් නැති දැන්න ගිහිල්ලා ඊට පස්සේ උඩ මරණයට උඹට කිට්ටු වෙන්නත් බෑ මරණය උඹ දකින්නෙත් නෑ. ඒ නිසා අපි අනන්ත සංසාරේ මේ තුච්ඡතාවය දැකලා තියෙනවා මේ රිත්ත්‍තාවය දැකලා තියෙනවා අපි ඒකට බීචිකාවක් හදාන තියෙනවා. සරුවචන්සේ කියනවා මම ඔබට පාර කියන්න සද්ධාව තියාගනින් ඇදහිල්ල නැත්නම් විශ්වාසයේ තියාගනින් සීලේ තියාගනින් කල්යාණ මිත්‍ර ආශ්‍රය කරපන් ලෑස්තිලා ඵලයන් ඔක ඔය යකා ඔය කියන තරම කළු පාට නැහැ. මේ භාවනා ජීවිතයේ විශේෂයෙන්ම විපස්සනා වෙදි සිද්ධ වෙන්නේ අර ආනෙන්ජාපි සංකාරය කියන ඉන්ජන කියලා කියන්නේ කම්පැනි කියන එක චංචල සැලෙන ගතිය ආනෙන්ජ කියලා කියන්නේ නොසැලෙන කියන එක ආනෙන්ජාපි සංස්කාර කියන පදේ ඇවිල්ලා තියෙන ඉන්ජන කියන පදේ කාය ඉන්ජන කියනවා කයේ සැලීම හිතේ ඉන්ජන වලට තමයි ඔල එක පාට ගැස්සෙන්නේ අර භාවනාව මෙතෙන් යනකොට ඒ ගැස්සෙන්නේ ඒක ලස්සනට ආනපන සති සූත්‍ර විස්තරේ පටිසම්භිදා මාර්ගයේ සාරිපුත්‍ර ස්වාමීන් විස්තර කරනවා ඒකම විසුද්ධි මාර්ග අටුවාවේ විස්තර කරනවා ඒකම තුන්වෙනි පරාජිකා අටුවාවේ විස්තර කරනවා ආශාස ප්‍රසවාසයේ ඉන්නකොට ආශාසයේ බලාන ඉන්නකොට ප්‍රසවාසය ගැන කල්පනා වුණොත් සැලෙනවා ආශ්වාසය බල බල ඉන්න සද්දයක් આવොත් සැලෙනවා. ආදි වශයෙන් ආශ්වාසය කරන වෙලාවේදී සැලෙන්න පුළුවන් සෑම දෙයක්ම පෙන්නලා. මේ කියනකොට මෙහෙම උනොත් සැලෙනවා. එහෙම එහෙම කරලා කරලා ඒ නොසැලෙන තැන දක්වාම හැම වෙන්න පුළුවන් හැම විකල්පම පෙන්ලා දෙමින් ඒ පොත්වල සඳහන් කරලා දෙනවා මම දැක්කේ මෑත යුගයේ යුග පිළිබඳ වැඩියෙන් මේ පොත් කියවපු කෙනෙකුට ඥානාරාම ස්වාමීන් තමයි. ඒ ස්වාමීන් වැඩිම ওই පොත් පිළිසිදේවා. ඒකම කියවන පටිච්චසමුප්පාද මාර්ගයේ කියෝලා කියෝලා කියෝලා තමයි ඕකෙන් තමයි මේ භාවනා ක්‍රම ටික ඇත්තටම බුදුම ක්‍රමයේ සුද්ධ කරලා ගත්තේ. නමුත් ඒක කලාතුරකින් කෙනෙක් තමයි මේ වගේ දෙයක් විශේෂණය කරන්නේ. නමුත් යෝගාවචරය ඒක දන්නවනම් මම මේ යන්න හදන්නේ පින ඉඳලා පිනපව දෙක නැති තැනට කියලා මේ ගමන හරීම විනෝදාංශයක් වෙයි. මේ ගමන හරීම ජයග්‍රහී ගමනක් වෙයි. නමුත් මොන හරි යමක් ඉල්ලගෙන ගියා නම් පරාදයි. අහවල් දෙයි කියලා හිතාන ගියා නම් ඒක සද්ධා වුණත් පරාදයි. වීරිය සති සමාධි ප්‍රඥා කොයි එකක් පරාදයි. මේ සියරම පාවිච්චි කරන්නේ මෙවුවා ආවත් ගියත් සම මධ්‍යස්ථ තැනට යන්න ඒක නිසා අලත්තං යදිදං සාතු නාලත්තං කුසසුන්දරාමිති උබයේනේව තෝ සෝතාදී රුක්ඛංග පටිවත්තති කියලා වචනයක් ගාතාවක් ඇදලා දාලා තිනවා අපේ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ ගහක් ළඟට ඵලයක් බලාපොරොත්තු වෙන මනුස්සයාට ගහේ ඵලයක් තිබුණොත් හොඳයි. ඵලයක් නැත්නම් ඒත් හොඳයි. ඉතින් මොන කරන ගහට නඩු දාන්නේ? එච්චර. අලත්තන් යදිදන් සාදු වෙලා තියෙනවනම් හොඳයි. නාලත්තන් සුන්දරාමිට ඉතින් මෙන්න මේ විදිහට කියනවා පින්නපාතට ගියකට යන්න ඕන. ලැබුණොත් හොඳයි. නොලැබුණත් හොඳයි. ඉතින් අය නැතු මොන කරන්නේ? මෙන්න මේ තහදී ගුණේ දිනු කරනවා නම් ගහක් ළඟට ගිය මිනිහෙක් වගේ මම්බට කරුණේ තියෙනවා පෙනේ තියෙනවා ගහේ ගෙඩි තියෙයි නැත්තම් මොනවද නැත්තම් රණ්ඩු කරන්න දෙයක් නැහැ හැරලා යන එකයි තියෙන්නේ ආන්නේ ඒ ගතියට යන්න ඒ සංස්කාර යන්න මේකට යන්න නොදී ගාන දහංගට ටික පොඩ්ඩක් බලන්න මේ අවකාශය දකින්න නැති වෙන්න ධාතුන් කෙරේ ඇදගෙන යන හැටි අදුක්කම සුඛේ වෙනුවට සැප හොයන හැටි එහෙම නැත්නම් මොනවා හරි දෙයක් කල්පනා චේතන ඇති කරගෙන අපිව මේ කොහොම හරි ආස්තිකත්වයේ හරහා අල්ලන්න පුළුවන් දේවල් හරහා ගෙනියන්න මේ ගමන නැත්නම් මේ කාමයට ඇදගෙන යන ගමන දිහා බලනකොට ඒ සංසිද්ධිය බුදු ඇහෙන් දැකලා බුදුහාමරෝ දැකපු විදියට අහලා බලලා ක්‍රියාත්මක වෙනවා දකින්නකොට ඇතුලෙන් පුදුම හිණාවක් යනවා. අනේ මං මේ මේවා දන්නේ නැතුව වැඩ කෙරුවා නම් මං කාටද මෙතෙක්කල් ඡන්ද දීලා තියෙන්නේ කාටද උදව් කරලා තියෙන්නේ මොන කෙලෙසේද මා හරහා ක්‍රියාත්මක වෙලා තියෙන්නේ කියලා දකින්නකොට බුදුහාමතුරු ළඟ ඉන්නා වගේ අත්දකින්න පුළුවන්. මේ ඉස්සෙල්ලා නම් අපි බණ අහලා ධර්ම සාකච්ඡා කරලා කමඨාන් සුද්ධ කළා තමයි මේක ටික ටික ටික ටික කිට්ටු කරගන්නේ. කිට්ටු කරාට පස්සේ තමන්ම ක්‍රමසහවිදි ඉගෙන ගන්නවා. මේ නොසැලෙන ගතියට ඉතින් ਸਰවඥාන්සේ සඳහන් කරනවා මේක වෙන්න ඥාන දශකයට යන්න ඕනේ. මන්ද දශකයේ කීඩා දශකය වර්ණ දශකය කියන තුන ඉක්මවන්න ඕනේ. මන්ද දශකය කියන්නේ පළවෙනි අවුරුදු 10 උලෝසන් ඉගෙන ගන්න වයස. 10 ඉඳලා 20 යනකම් ක්‍රීඩා දශකේ. දැන් කෙලිනවා ශ්‍රී ලංකාවේ. ඊට පස්සේ තුන්වෙනි දශකේ වර්ණ දශකේ ලතු උලනවා, පාට ගන්නවා, මැචින් කලර්ස් හොයනවා තුන්වෙනි එක. ඒක පැන්නට පස්සේ 40 වෙනකොට තමයිලු ඉඳුරන් මෝරලා එන්නේ. ඉතින් ඒක නිසා මේ Nissan වලට ඉන්නේත් ඔක්කොම 60 පිරිච්ච කට්ටිය තමයි. ඒ මොකද මේ 40 පැන්නට පස්සේ තමයි ටිකක් හරි ඕක ටිකක් කියනකොට ඊට ඉස්සෙල්ලා කිව්වොත් එහෙම කිට්ටු කරන්න බෑ මොනවද මේ ස්වාමීන් වහන්සේලා මේ කතා කරන්න කියලා විරුද්ධ වෙයි. ඒ නිසා ඔක්කොමලා මේ 45 නිකන් ඉඳ කියන එක නෙමෙයි තියෙන්නේ. ඉඳුරන්ගේ මුහු කුරා යමක් අවශ්‍යයි. නමුත් අපි දන්නවා විසාකාව අවුරුදු 7 දී මේක ඇල්ලුවා. පඬිත් සාමණේර සංකීර්ත සාමණේර අවුරුදු 7 දී ඇල්ලුවා. මොකද ඒගොල්ලෝ ප්‍රාර්ථනා කරගෙන ආවා මට කියනකොට මේක අල්ලා ගන්න පුළුවන් වෙයි කියලා. මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේත් ගිහි කාලේ ඊය ධම්මා හේතුප්පබවා තේ සංහිතුන් තථාගතෝ කියනකොටම ඇල්ලුවා මොකද අර ඉදිච්ච ගෙඩි වගේ ගහයිලනකොට වැටෙනවා. ඉතින් අපි මේ යන්න හදන්නේ එහෙම නෙවෙයි. අන්තිම බස් එක යන ගමනක් තියෙන්නේ. ඔහේ ඉතින් පුළු පුළුවන් විදිහට එහෙන් ගැට ගහගෙන මෙහෙන් ගැට ගහගෙන ඉල්ලගෙන ඉතින් මොනෝ කරන්නේ. හැබැයි අවුරුදු 2600 කට පස්සේ නිසා අපිටත් පොඩි නම්බුවක් තියෙනවා. මේ ගිනාපු එකවත් අඩු ගන්න ඊගාව પરම්පරාවට දෙන්න එපායි. ඒක ඒක නනේ ප්‍රධාන දේ නම් Taman තේරුම් ගන්න එකයි. නමුත් අනිවාර්යෙන් මතක තියාගෙන Taman ඒ සඳහා ඒ අපුන් ආනින්ජාපි සංඛාර හරහා වැඩ කරන්න ගන්නකොට Tamanගේ නිකුත්නේ ভাইබ්‍රේෂන් එක, Tamanගේ නිකුත්නේ කම්පනය ඒ කාන්තියම නිහෙට බණක් කියනවා. ඒ ප්‍රසිද්ධ බණ නෙවෙයි, නිහෙට බණක් කියන එක නොසැලෙන මිනිස්සෙක් කියන එක මම බැලුවා මේ ළඟදී BBC එකේ මේ සර්වේ එකක් කරලා තිනවා ලෝකනායකයෙක් බවට පත් වෙනවනම් අසන්නන්ගේ ඡන්දේ වැඩිපුරම හම්බ වෙන්නේ නෙල්සන් මැන්ඩෙලාට. දෙක දලයි ලාමට. තමන්ගේ රටට ඇවිල්ලා ජාතිය අයින් කරලා තලල ڇප්ප කරද්දී අර ජාතියට නායකත්ව දුන්න වෛර කරන්නේ නැතුව. තාමත් තාමත් ඒ මිනිසු කරන කතා කියනකොට හිතනවා මේ බෞද්ධ වශයෙන් අපිට පිස්සුද කියලා. මේ හැප්පිලා නටන නැටිල්ල. නමුත් ඒකටත් වැඩිය බලන්න ලෝක ජනගහනේ ඒක අනුමත කරනවා කියන එක කොච්චර ගැඹුරක් තියෙනවද කියලා. ලෝක ජනතාවනේ කියන්නේ කර්මයේ සකනම බලයක් දන්නේ නැති ජනගහනයක් නෙල්සන් මැන්ඩලාට ඡන්ද දීලා තියෙනවා කියලා කියන්නේ මේකේ මොකද්ද අපි දන්නේ නැති ජවයක් තියෙනවා. සත්‍ය පවතිනවා. ඒ දලයි ළමතුමාටත් මොකද කියන්නේ කද්දාකවත් වෛර කරන්නේ. ඕම නෙවෙයි ගැහුවත් බැන්නත් මේ ශ්‍රාවකයෙකුටවත් කියන්නේ කවදාකවත් අපිට ගහපු කට්ටියට වෛර කරන්න කියලා. ඒ හරහා යන ගැම්ම අපි තුල තියෙනවා ඒ කියන්නේ මේ ඥානගත වෙලා තියෙනවා අපිට කරන්න තියෙන්නේ ඒ යුගයක ජීවත් වෙනවා බුදුහාමුදුරුවෝ පැහැදිලිම ආදර්ශයක් පෙන්නවා තේරවාද දිගටම ආචාර්යවරු පෙන්ලා තියෙන අපිට මේ නොසලෙන ගතිය දැනගන්න නම් එකක් මතක තියාගන්න සංස්කාරයෙන් තියෙන ජඩ පාහර ගති ටික දැක ගන්න. දකින්න නැතුව මේකට යන්න බෑ නිසා මේ සංස්කාරයට දෙන්නේ අපි කපන්න, කොටන්න, අනින්න, මරන්න, පෙළ ගහන්න, චප්ප කරන්න ඉඩ දෙන්න. චප්ප කරද්දි බලාගෙන ඉඳ බොයිදී කරපන් මම ඔබේ දහං ගැටි අල්ලනවා. ඉතින් ඒ ඒ විදිහට කරලා දහං ගැටි අල්ලගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව නැත කරනවා. සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා